හොඳයි ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සඳහායි සූදානම් වෙන්නේ අපි සියලු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු සාදු සංසාදු දැන් මම ලක්මාල් මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන ලෙසට අවසරයි සානස් පළවෙනි ප්‍රශ්නේ පරයන්ක භාවනාවේදී කයට සිත යොදා සිටීමේදී යම් වේලාවකින් පසුව රත්වීමක් සමග යම් තද ගතියක් දැනේ. ඒ මොහොතේ කිසිදු සිතුවිල්ලක් සිතට නොයේ. ආනාපාන සතියට සිත යොමු කළ නොහැකිවත් එක්තරා අවස්ථාවකදී සිතේ හිස් බවක් සමග නින්දත් නොනින්දත් අතර තත්ත්වයක් පවතී. ඒ වේලාවේ කුමක් කළ යුතුද? උපදෙස් පතමි. ඇත්තටම ආනාපාන සතිය හරහා ගිහිල්ලත් අපි ওই වගේ තත්යකට එනවා. මේ කෙනාගෙන් ඇත්තටම අහන්න එනවා මොන වගේ දැන් මේක මේ බොහොම අද මේ අද ඊයේ පටන් අරන් අද ඊයේම මේක අත්දකින්න ලැබුණාද එහෙම නැත්නම් කාලයක් තිස්සේ ආනාපාන සතිය වඩලා ඒකෙන් හරහා ආපු යම්සි ප්‍රගුණ බවක් නිසා දැන් වාඩි වුණාට පස්සේ ෂණිකව මතෙන්ට යනවද කියන එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ දීපු කෙනා? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ අද තමයි මුල්ම ආවේ අද නේද? හරි. අද ආවා ඒ කියන්නේ ඊළඟට ආනාපාන සතිය මේ වගේ මුකුත්ම කරේ නැහැ. කෙලින්ම ඉරියව්වට හිත දැම්මා. හිත දැම්මහම හිත තැම්පත් වුණා. ඔව්. හිතුවේ මුකුත් නැහැ. නැහැ. එතකොට හිත තැම්පත් වුණාම ඇතුලේ කියන්නේ ලාවට නිකන් ඇතුලේ කතාව වගේ එහෙම දැනෙනවද? එහෙම මුකුත් ඇත්තෙත් නැහැ. හිස් බවක් තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ. දැනෙන්නේ. මීට කලින් භාවනා කළත් නැහැ. කරලා තියෙනවා. කරලා තියෙනවා. එතකොට මොනවද කරලා තියෙන්නේ? සාමාන්‍ය නිකන් ආනාපාන සතියට try කරලා තියෙනවා. ඔව්. මෙහෙම දැනිලා නැහැ. ආහා. හොඳයි හොඳයි. වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් නම් ඔය தত্ত্বය පවත්වන්න ඒකේ කිසිම වරදක් නැහැ. මොකද අපිට සමහර වෙලාවට ওই මට්ටමට හැමෝටම යන්න බෑ. හුඟක් වෙලාවට අපේ තියෙන්නේ වර්තමානයේ බොහොම විතර්ක බහුල, සිතුවිලි බහුල චරිත තමයි හුඟක් තියෙන්නේ. නමුත් ඇතම් කෙනෙකුට මෙහෙම තමන් හොඳට ඉරියව්වේ හිත පැවැත්වුවාම කයට සුවයක් දැනෙනකොට හිත සමහර ලාවට සංසිඳිලා අර ගෙදෙට්ට වැදුනා වගේ බොහොම සංසිඳිලා ඉන්න පුළුවන්. මේක ඉතින් බොහොම විරල මට්ටමක්. මොකද හුඟක් දෙනෙක් ඉතින් මේ මේ අත්දැකීම ලබන්න සෑහෙන දුරක් යන්න වෙනවා. හුඟක් විතර්ක බහුල හුඟක් විවිධාකාර දේවල් ඔළුවේ පුරවගත්තාම අපි වයසට යන්න යන්න අපේ ඔළුවේ විවිධාකාර විතර්ක සමුදායක් ගොඩනගෙනවා. අපි හුඟක් දේවල් ගැන විවිධාකාර තර්ක ඥාන ඔළුවේ තියෙනවා. එතකොට ඔළුව හිස් කරගන්න එක හිත බොහොම තැම්පත් කරගන්න එක හරි අමාරුයි. එතකොට අපි බොහොම උත්සාහයෙන් ආනාපාන සතිය හරි පිම්බීම හැකිලිම හරි ඔය වගේ යම් මූල කර්මස්ථාන ඇසුරු කළා වමනාපමනට සතිය සමාධිය දියුණු කළා. ඊළඟට තමයි ඔය වගේ අපිට බොහොම සරල අරමුණක හිත තියාගෙන ඉන්න තරමට අපේ හිතේ එකඟ බව සමාධිය කියලා කියන්න පුළුවන් එකඟ බව සංසුම් බවක් ඇති වෙන්නේ. ඉතින් එහෙම ඇති වුණාට පස්සේ දැන් මේක ආයි අපි ව්‍යාකූල කරන්න අවශ්‍ය නැහැ. මේක අපි ආයි අ කියන්නේ දැන් මේ අනාකූල වෙච්ච ස්වභාවය ආයි අපි ව්‍යාකූල කරන්න සුදුසු නැහැ. ඒ වෙනුවට තැම්පත් වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී කරුණු කීපයක් ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් අපේ යම් යම් සංසාරික පුරුදු හරහා යම් හැකියාවන් හරහා මෙබඳු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි භාවනාවකින් විශේෂයෙන්ම අපේ තුල බුදුරජාන් වහන්සේ පෙන්වනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගත යුතුයි. දැන් බුදුරජාන් වහන්සේ මුලින්ම පෙන්වන්නේ මේ සතර සතිපට්ඨාන ධර්මයන්. ඒ හරහා විශේෂයෙන්ම සතිය දිනු කරගන්න තියෙනවා. ඊළඟට සතර ඉද්ධිපාද ධර්මයන්, ඊළඟට මේ වීරය ධර්මයන්, ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් ආරෂ්ඨාංගික මාර්ගය. ඔය විදිහට ඉතින් අපිට මේ අපි මේ වඩන භාවනාවක් කරහා අපේ මේ ඒ භාවනාවේ අපි කරන විවිධාකාර ක්‍රමහරහා මේ අපේ හිත ඇතුලේ යම්සේ ಗುಣ විශේෂයන් වර්ධනය වෙනවා. එතකොට අපි සමහර වෙලාවට මේ විදිහට නිකම්ම ඉඳීම හරහා අර කියන සියලු දේ ඒ ආකාරයෙන් අපිට උමනා මට්ටමින් වර්ධනය වෙයිද කියලා හිතන්න අමාරුයි. ඒ නිසා විශේෂයෙන්ම දැන් අපිටම පරයන්ක භාවනාවේදී ඔය වගේ හොඳට සංසිඳන බවක් නම් තියෙන්නේ. අපිට පුළුවන් සක්මන් භාවනාවේදී බලන්න කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මොකද සක්මන් භාවනාවේදී පරයන්ක භාවනාවට වඩා සෑහෙන කාර්යශීලී බවක් තියෙනවා. අපිට හිතලා කරන්න වැඩ කොටසක් තියෙනවා. අනිත් එක අභියෝගශීලී. මොකද අපි S2 අරගෙන අවට පරිසරයට निराවරණය වෙලා මේ තමයි සක්මන් භාවනාවේ යෙදෙන්නේ. ඒතකොට සක්මන් භාවනාවේදී පුළුවන් අපිට කොහොමද පාදයේ ස්පර්ශ වෙනකොටම ඒ අදාළ තැන අදාළ ස්ථානයටම තැනටම හිත යොමු කරන්නේ කොහොමද? ඊළඟට ඒ තමන් ඒක හිත යොමු කරන්න ප්‍රමාද වෙලත් බෑ ඉක්මන් වෙලත් බෑ. හරියටම පොළවේ ගැටෙනකොටම එතෙන්ට හිත යොමු කරන්නේ කොහොමද? ඊළඟට ඒව කොහොමද වෙනස් වෙන්න පටන් ගන්නෙ? ඉතින් මේ හැම දෙයක්ම බොහොම ෂණිකව බොහොම යහුසුලුව අපි නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හරහා අපේ ඒකාතකින් අපේ හොඳට හිතට හිතේ තියෙන අර සතියේ තියෙන තියුණු ස්වභාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට හොඳට එක තැනකට හිත යොමු කරන්න පුළුවන් ඒ ඒකාග්‍රතාවය වැඩි වෙන්න ගන්නවා. ඊළඟට ඉතින් අනිත් සියලුම කටයුතු අතහැරලා දාලා ගාන්ට මෙතෙන්ට මේ මානසිකාරය යොදවන්න පුළුවන් හැකියාවන් දියුණු වෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර පැතිවලින් හිත දියුණු වෙනවා. නිසා බලන්න Tamanට පර්යංකයේදී අර ආනාපාන සතිය වගේ මේ යම්සි චංචල අරමුණක් හරහා අපිට සතිය දියුණු කරගන්න ලකුවට අවස්ථාව වෙන්නේ නැත්නම් අපිට පුළුවන් සක්මන් භාවනාවේදී අර ඒ වගේ කටයුතු හරහා සතිය හොඳට මුවහත් කරගන්න. දැන් ආනප් දැන් දැන් මේ ලැබලා තියෙන අත්දැකීමේදී පරයන්ක භාවනාවේදී හොඳට දෙහෙම මෙහෙම හිත තැම්පත් වෙලා තියෙනකොට බලන්න කොහොමද නැවතත් හිතේ සිතුවිලි ඇති වෙනවා. දැන් හිත දැන් මේ යම්සි తాවකාලිකව සංසිඳලා තියෙනවා. එහෙම බොහොම සංසිඳලා ඉන්නකොට ඔන්න අපිටම යම් දෙයක් මතක් වෙනවා. මතක් වෙද්දී ඔන්න අපිට ඕනනම් ඒක මේ කොහොමද මතක් වුනේ? මොන මොන හේතු හරහාද මේක මතක් වුනේ? ඊළඟට මේකට මේ ආපු සිතුවිලි වලට තමන් අහු වෙනවද? එහෙම නැත්නම් ඒ දිහාත් නිකන් මධ්‍යස්තව අනුන්ගේ හිතක් දිහා බලන් ඉන්නවා වගේ අනුන්ගේ හිතක සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා වගේ බලන් ඉන්නවා වගේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද මෙන්න මේ වගේ දේවල් කළා බලන්න පුළුවන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න වෙනවා හොඳයි ඒ කියන්නේ යම්සි පුරුද්දක් තිබිලා තියෙනවා අතීතයේ. ඒ හින්දා තමයි ටිකක් එක්කෝ අර කලින් කරෝ භවනාවේ යම්සි හේතුවක් නිසා තමයි යම්සි ඔයගේ තැම්පත් වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. බලන්න ඒක තවදුරටත් සිතුවිලි වශයෙන් උත් හොඳට තැම්පත් වෙන්න දෙන්න. එන්න සිතුවිලි නැවත නැවත එක්තරා අන්දමකින් විපස්සනාවකට එහෙම නැත්නම් මේ පරීක්ෂණයකට භාජනය කරන්න කොහොමද මේවා මේ හටගන්නේ? මොන මොන හේතු නිසාද හටගන්නේ ඊළඟට ඒවා කොහොමද තමන්ව සමාජයට රවට්ටන්න උත්සාහ කරන්නේ කොහොමද ඊළඟට ඒවම අපි ඒකට අනුග්‍රහ කරේ නැත්නම් අපි අපේ ශක්තිය දුන්නේ නැත්නම් කොහොමද ඒවා එහෙම්ම අඩපණ වෙලා යන්නේ? ඔය ටික පොඩ්ඩක් නිදැල්ලේ පරීක්ෂා කරන්නයි තියෙන්නේ. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනා බවත් පරයන්ක භාවනාව සක්මන් භාවනාව දිනපතා දිනකට දෙවරක් පමණ සිදු කරමි. පරයන්ක භාවනාවේදී ආනාපාන සති භාවනාව කිරීමේදී නාසය ඇතුළතින් ආශ්වාසයත් නාසයේ කෙළවර උඩු කොටසින් ප්‍රාශ්වාසයත් දැනේ. ආශ්වාසයේ සිසිලටද ප්‍රාශ්වාසයේ උණුසුම්මද දැනෙන අතර භාවනාව පටන්ගත් විටම මුල මූල කමටහන වැටහේ. එහෙත් ටික වේලාවකදී සිත අරමුණින් පිටත පනින බව දැනේ. නැවත ඉක්මනින් මූල කමටහනට වැටිය හැකි වේ. මෙසේ විටින් විට සිදුවන අතර දීර්ඝ කෙටි ආශ්වාස ප්‍රාශ්වාසද හඳුනා ගනිමි. ආශ්වාසයේ කෙළවරද ප්‍රාශ්වාසයේ අවසානයේද අතරින් පතර දැකගත හැකි වේ. එහෙත් කිසිම විටකත් සමාධියක් නොලැබමි. සක්මන් භාවනාව පර්යංක භාවනාවට වඩා වැඩි වේලාවක් කළ හැකි වන අතර අරමුණ ගලායීමේ අරමුණු ගලායීමේ අඩුවක් ඇත. කිසිදු වෙනසක් නැතිව පැයක් පමණ සක්මන් භාවනාව කරමි. පාදයේ විලුඹ මුලින්ම ස්පර්ශ වන අතර පොළවේ තද ගතිය හා පයේ බුරුල් ගතිය විටක දැනේ. විටක වෙනස් වේ. පාදයේ තැබීම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් බොහෝ විට අරමුණු පවත්වාගත හැකිය. ටික වේලාවකදී නිදිමතක්ද ඒ මේ අත විසවීමක්ද දැනේ. දෙපා සමබරව පවත්නා හේයින් බිම වැටේයයි බයක් නැත. මෙසේ පැයක් පමණ සක්මනේ යෙදුනත් සමාධියක් නම් ලැබී නැත. මා කරන භාවනාවේ වරදක්ද වෙනත් දෙයක් දැයි පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ඔක්කොම ටික හොඳට කෙරලා තිනවා මේ සමාධියක් ඉල්ලන එක තමයි තියෙන ප්‍රශ්නේ. මේ සමාධිය ඉල්ලුවට හම්බ වෙන්නේ නැහැ. මේ සමාධිය කියන්නේ ඉතින් ඇත්තටම අපි මේ හොඳට සතිය පැවැත්වීම හරහා ලැබෙන ප්‍රතිඵලයක්. ඉතින් සමාධිය නෙමෙයි ඇත්තටම අපේ ඉලක්කයේ විත්තේ හොඳට සතිය පැවැත්වුවා නම් හොඳට සතිය අඛණ්ඩ හරහා තමයි සමාධිය කියන ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. ඉතින් දැන් පරයන්ක භාවනාවේදීත් හොඳට වැඩේ සිද්ධ වෙලා තියෙනවා. එතකොට බලන්න දැන් අපි ලොකු බලාපොරොත්තුවක් හිතට දාගත්ත ගමන් ඒකම හේතුවක් වෙනවා මේ අපි කරගෙන යන වැඩේට බාධා සිද්ධ වෙන්න. අපිට එකපාරට ඔන්න හිතනවා මම මේ මරයන්ක නම් ඔන්න මම සෝවාන් වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියලා. ඉතින් අනිවාර්යෙන් ඒ ස්පර්යන්ක අසාර්ථක වෙන එක තමයි සිද්ධ වෙන්නේ. හුඟක් වෙලා. ඒ නිසා මේ ලොකු බලාපොරොත්තු කියන්නේ භවනාවට බාධාවක්. ඒ නිසා බලන්න Tamanට අපි තුමු ගිය පාර වාඩි වුණාම මට පුළුවන් උනේ මේ හුස්ම රැලි 10ක් එක දිගට බලා ගන්න. මොකද ඊට පස්සේ පුළුවන් පුදුම විදියට සිතුවිලි ඇවිල්ලා මාව වැට්ටුවා. ඉතින් ගොඩ ගන්න බැරි වුණා. ඉතින් බලනවා ඊළඟ පාර මේ 10 15 කරගන්නේ කොහොමද කියන අර කරන්න පුළුවන් ඉලක්කයක් තියාගන්න. එතකොට මේ ලොකුවට හිතට බරක් නැහැ. වැරදුනත් එච්චර කම්පා වීමක් නැහැ. වැටෙන්නේ නැහැ. එතකොට මේ 10 15 කරගන්න එක විතරයි මේ Tamanට තියෙන වැඩේ. දැන් එක එක පාරක් උත්සාහ කරනවා. ඉතින් 10 11 කරගත්තා. මම කමන්නේ. ඊළඟ පාර ආයි බලනවා. මේ 10 15 කරගන්න. මොකද 10 15 කරගන්නවා කියන්නේ මේ අතරමඟ කැඩෙන්නේ නැතුව ඔන්න එක හුස්මක් බැලුවා. ආස්වාසය සම්පූර්ණේ. සම්පූර්ණයෙන් බැලුවා ප්‍රස්වාසය සම්පූර්ණයෙන් බැලුවා. දැන් ඊළඟ එකෙත් හිත එහාට මෙහාට යවා ගන්න නැතුව ඔන්න ආස්වාසය සම්පූර්ණයෙන් බලනවා ප්‍රස්වාසයත් බලනවා. ඊළඟෙත් ආස්වාසය බලනවා ප්‍රස්වාසය බලනවා. ඔන්න 3යි. ඊළඟට 4යි 5යි. ඔහොමම හිමීට දැන් නිකන් අර මේ වැලකට මේ මල් ලමුනනවා වගේ හිමීට හිමීට එන එන ආස්වාසය දිහා බොහොම මේ ඉවසීමෙන් අනිත් සියලු වැඩ අත්හැරලා මුළු ලෝකෙම අත්හැරලා ලෝකෙම දන් මේ කරන වැඩේ බොහොම සාවධානව ඉවසීමෙන් යා යුතු ගමනක් තියෙන්නේ. ඔන්න අපිට ඉවසීමෙන් මේක මේ කලබල නොවි සමාධියෝනේ සමාධියෝනේ කියලා කියන්නේ නැතුව මේ ඉවසීමෙන් මේ වැඩේ කරා නම් දැන් හිතේ පුරුද්දක් ඇති වෙනවා දැන් අර එහෙ මෙහෙ නොදුව දැන් මේ අපි තියන් ඉන්න අරමුණේ හිත තියන්න හිත පුරුදු වෙනවා. දැන් මේ හිත පුරුදුනාට පස්සේ ඔන්න දැන් අපි එයාට එයාව බලෙන් තියන්න ඕනේ දැන් හිත ඔන්න පිට ගියා. පිට ගියාමත් යම් අවස්ථාවක අපේ හිත පිට ගියා බව දැනගත්ත ගමන් හිත විසින්ම ඔන්න එනවා නැවතත් අරමුණට. ඒ තරමට හිත මෙල්ල වෙනවා. කීකරු වෙනවා. දැන් ඒ ඒ කීකරු බව තමයි අපි දැන් මේ පුරුදු කරන්නේ. මේක මේ පුරුද්ද හරහා එන වැඩක්. එතකොට මේ විදිහට අපේ හිත පිට ගියාටත් පස්සේ එයා වැඩි කරදරයක් කරගන්න නැතුව නැවතත් සුබ මේ කලින් ගිය විදිහටම ගෙදර එනවා නම් ගිය විදිහටම නැවතත් අරමුණට එනවා නම් ඒ කියන්නේ මේ හිත පිට යාම හරහා මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊළඟට දැන් ඔහොම ඔහොම කාලයක් යනවා. ඒ කියන්නේ හිත පිට යනවා. ඉතින් අපි ඒකට කම්පා වෙන්නේ හිත පිට ගියා කියලා පසුතැවෙන්නේ සමාධියක් නැහැ කියලා පසුතැවෙන්නේ හිත ගිය පිට ගිය හිත එයාම නැවතත් එනවා. ඇවිල්ලා ඔන්න ආයි වැඩේ කරගෙන යනවා. ඉතින් ඔහොම ඔහොම යනකොට අර ඒ අරමුණේ අපට ඕමනා අරමුණේ රැඳිලා ඉන්න ස්වභාවය ඒ ගතිය දැන් ටිකක් වැඩි වෙනවා. කොහොම තව ටිකක් කරනවා තව ටිකක් වැඩි වෙනවා. ඔහොම ගිහිල්ලා ඔන්න එක 15ක් 20ක් නෙමෙයි 50ක් 60ක් 100ක් එක දිගට හුස්ම රැලි 100ක් බලන්න පුළුවන්. පිට යන්නේ නැතුව. ඔන්න 150ක් 200ක්. ඔන්න ඒ 200ක් යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔන්න සමාධි තමයි. ඒ කියන්නේ හිත පිට යන්නේ ගානට ඔන්න දැන් බොහොම සතුටක් දැන් තියෙන්නේ. දැන් ඒ කියන්නේ හිත දැන් සංසිඳිලා තියෙන්නේ. මොකද මේ අරමුණේ තියෙන සතුට දැන් හිතට තේරිලා. දැන් අර එළියේ තියෙන අරමුණු බොහොම කරදරකාරී. එළියට ගියාම හිතට කෙලෙස් ඇති වෙනවා. නමුත් දැන් මේ ඉන්න අරමුණ මේ ආනාපාන සති අරමුණ නැත්තම් පිම්බීම හැකිලිම අරමුණ කියන්නේ බොහොම නික්ලේශී අරමුණක්. බොහොම උදාසීන කෙලසුන්ගෙන් තොර අරමුණක්. ඉතින් මේ අරමුණේ අපිට එකපාරට අපේ මේ වල්මත් වෙච්ච හිත තියාගන්න බෑ. ඉතින් අපි මේක මේ බොහොම ක්‍රියා يعني උපායශීලීව තමයි දැන් මෙයාව මේ මෙල්ල කරගන්නේ. ඉතින් එයාට අනුග්‍රහ කළා අනුග්‍රහ කළා මේක මෙල්ල කරගත්තා නම් එයාට එයා විසින්ම ඔන්න මේ ආස්වාස ප්‍රස්වාස එක ළඟ තියෙන ආස්වාස ප්‍රස්වාස 100ක් එක ළඟට ඔහම යන්න පුළුවන් නම් ඒ කියන්නේ ප්‍රමාණය ඒ ඒ කාල පරාසය තුල හිත ඒකාග්‍ර වෙලායි තියෙන්නේ. ඔන්න Tamanට ඒ ප්‍රමාණයට සමාධියක් ලැබිලා තියෙනවා. ඊළඟට Tamanට පුළුවන් ඔන්න අපිටම ඒ ඒ කාල පරාසය අපිට විනාඩි 10ක් කියලා. ඒක අපි තව වර්ධනය කරනවා. ඊළඟ පාර ඊළඟ විනාඩි 11ක් කරනවා. ඊළඟ විනාඩි 12ක් කරනවා. Tamanට සමාධි පැත්තෙන් සමාධි කියන්නේ සමාධි පැත්ත නම් තමාගේ තමන්ට විශේෂයෙන් දැන් මේ අවස්ථාවේදී තමන්ගේ අරමුණ වෙලා තියෙන වර්ධනය කර ගැනීම සඳහා උත්සාහ කරන්නේ අන්න ඒ විදිහට 11 12 15 විදිහට අපිට ලස්සනට අර ඒක දික් කරන්න පුළුවන්. හැබැයි සමාධියම අපේ භාවනාවේ ඉලක්කය කරගන්න එපා. මොකද සමාධිය කියන්නේ ඒ කියන්නේ ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. ඒකේ කිසිම මේ විවාදයක් නැහැ. හැබැයි සමාධිය වඩන වඩනවත් එක්කම එහෙම නැත්නම් අපි මේ සතිය පවත්වනවත් එක්කම දියුණු වෙන තවත් විවිධාකාර ගුණාංග තියෙනවා. අපි කොහොමද දැන් මේක අඛණ්ඩව ගෙනියන්නේ? හිත වට ගන්න නැතුව ගෙනියන්නේ කොහොමද? ඊළඟ අවශ්‍ය පමණට වීරය යොදන්නේ කොහොමද? ඉතින් මේ හරහා අර වීරය කියන ඉන්ද්‍රිය ධර්මයේ දියුණු වෙනවා. ඊළඟට ඒ තැනටම හිත යොමු කරන්නේ කොහොමද? ඊළඟ අවශ්‍ය වෙලාවට මානසිකාරය ගන්නෙ කොහොමද? මෙනෙහි කිරීම ගන්නෙ කොහොමද? ඊළඟට විවිධාකාර ක්‍රමෝපායන් මෙතෙන්ට යොදන්නේ කොහොමද? ඉතින් ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් කරන්නේ කොහොමද? ওই පැතිවලට යනකොට ඔන්න ධම්මවිචය පැත්ත එහෙම නැත්නම් ප්‍රඥා පැත්ත දියුණු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ගැන හොඳ අවදිමත්ව සිද්ධ වෙන දේ දිහා හොඳට බලන් ඉන්නේ ස්වභාවයෙන් ඔන්න සතිය දියුණු වෙනවා. ඉතින් මේ වගේ මේ අපි කරන ක්‍රියාව හරහා මේ කාර්යව හරහා මේ ඉන්ද්‍රිය ධර්ම කියලා ස්වභාවයක් තමයි හිතේ තියෙන ಗುಣ විශේෂයක් තමයි දියුණු වෙන්නේ. ඉතින් ඒ ඒ දේ දැනගෙන සිත් මේ වැඩේ කරගෙන යන්න. එතකොට මේ සමාධිය සමහරලාට ඒ අවස්ථාවේ නොලැබුණත් අන්න ඒ තමන්ගේ පර්යංකය අහක ගිහිල්ලා නැහැ. කියන්නේ තමන් යෙදිච්ච ගත්ත උත්සාහය කොයිම වෙලාවකත් අහක ගිහිල්ලා නැහැ. එහින්දා මේ අපි කරන භාවනාවල් වල සමහරලාට මේ ගන්න දෙයක් නැහැ කියලා හිතච්ච අවස්ථාවන් වල තමයි ඇත්තටම ආපහු හැරිලා කාලයක් ගිහිලා ආපහු හැරිලා බැලුවාම තමන්ට උවමනා කරන හොඳ ಗುಣ විශේෂයන් වැඩිලා තියෙන්නේ අර තමන් ඒ තරම් අගය නොකරපු මේ අවස්ථාවල. තමන් ඒ තරම් අගය නොකරපු පරයන්කවල. තමන් ඒ තරම් අගය නොකරපු සක්මනක. ඒ නිසා මේ අපිට ඇත්තටම හරි අමාරුයි මේ වර්ග කරන්න හරි අමාරුයි වර්ග කරන්න මෙන්න මේක නම් සාර්ථක එකක් මේක නම් අසාර්ථක එකක් කියලා. ඒ නිසා මොන ප්‍රතිඵලය ලැබුණත් ඒකට සාදර වෙලා ඉදිරියට යන්නයි තියෙන්නේ. ගෞරවනීය සාමින්වහන්සේ මම ආනාපාන සතිය වඩන යෝගියෙක් වෙමි. පළමුව ඉඳගෙන ඉන්නා ඉරියව්වට සිත යොමු කරමි. අත් පහලට යොමා ඇති අයුරුත් කකුල් නමා ඇති අයුරුත් ශරීරයේ ලිහිල්ව ඇති අයුරුත් සිතින් බලමි. මෙලෙස විනාඩි 5ක් පමණ යන විට මුළු ශරීරයම එකට යාවුණු ඝන ස්වභාවයකට පත්වේ. එහෙත් ඒ සැහැල්ලු බවක් නොවේ. ශරීරයේ ජීවී බව දැනේ. මෙය දෙස බලා සිටන විට පපු කුහරයේ සියුම් තදවීමක් හා සැහැල්ලු වීමක් දැනේ. පපු කුහරයේ තදගතිය ආස්වාසය ලෙසත් සැහැල්ලු වීම ප්‍රස්වාසය ලෙසත් හඳුනා ගතිමි. මෙය වාර 3ක් පමණ සිදු වී එහි වෙනස නොදැනි නොදැනි සමාන වේදනාවක් තදගතියක් බවට එයපත් වේ. මේ නිසා ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ සෙවීම අත්හරිමි. අවසානයේ ශරීරයේ ඉහළ කොටසේ බර පොළවට පොළව හා ගැටීම හොඳින් දැන නිසා මම දැනීම දැනෙනවා යයි මෙනෙහි කරමි. මෙම සීමාවට එනතෙක් සිත විසිරී වෙනත් අරමුණට යාම බොහෝ විට අඩුය. එහෙත් එසේ ගියත් තත්පර කිහිපයක්කින් ගතවනවා සමගම ඒ ගැන මෙටහෙන අතර නැවත වේදනාවේ සිත පිහිටුවමි. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාවක් කරන ආකාරයේ යම් අඩුපාඩුවක් ඇත්තිනම් පහදා දෙනසේක්වා. මේකට ඇත්තටම කලින් උත්තරයට ටිකක් සමානයි ගතියක් තියෙනවා. මොකද දැන් මෙතෙන්දී ඇත්තටම මේ නිශ්චල ඉරියව්වේ තමයි අපි සතිය හොඳට අන්තිමට මේ කියන්නේ යොමු වෙලා තියෙන්නේ. ඉතින් අර සක්මන් භාවනාවන් වගේ දේවල් හරහා මේකට උමනා කරන අනිත් අඩු වැටි ටික අපි හදා ගන්න වෙනවා. දැන් මේ අවස්ථාවට ආවහම මෙතෙන්දී හැබැයි පුළුවන් තරම් බලන්න මේ හිත يعني අපි චේතනා පහල කරන්නේ නැතුව මේ ලැබෙන తත්වය ගැන සැකහිතුවොත් එතනම භාවනාව අඩාල වෙනවා. දැන් හොඳට ආස්වාස ප්‍රස්වාසයේ හරහා ගියත් පිම්බි මහකිලිම හරහා ගියත් හොඳට Tamanට හිත තැම්පත් වුණා නම් මේ වගේ හරියටම ඉරියව්වට හිත බැහැගත්තා නම් අන්න ඒ ඒ අවස්ථාවේදී අපි මුකුත් නොකර ඉඳීමට තමයි උත්සාහ කරන්න ඕනේ. මෙතෙන්දී අපේ හිත මේ ඊළඟට කොහෙටද ආරමුණ තියන්න ඕනේ හිත කොහෙටද දාන්න ඕනේ ඒ එහෙම හිතන්න ගියොත් අර ආපු එකලස දුර් මේ නැති වෙන එකයි වෙන්නේ. දැන් හැබැයි දැන් මුලදී දැනিলা තියෙනවා එක්තරා අන්දමකින් බර ගතියක්. හොඳට නිකන් එකට ගුලි වෙච්ච ගතියක් දැනලා තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඉතින් සමහරලාට ඔය ඔය ඔය ස්වභාවය ඊළඟට වෙනත් පැත්තකට වෙනස් මේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට බර ගතියක්, තද ගතියක් දැනෙලා ඊට සමහර ටිකක් වෙලා ගියාට පස්සේ නිකන් පාවෙන ගතියක්, සැහැල්ලු ගතියක් දැනෙන්න උනත් පුළුවන්. ඉතින් මේ වගේ අපේ මේ ශරීරය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් දහමට අනුව කියනවා මේ සතර මහා ධාතුවක්. කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේවැය ලක්ෂණ වලින් තමයි අපි මේ ශරීරය එහෙම නැත්නම් අපි මේ භවනා කරද්දී අපේ මේ ශරීරය අපිට වැටහෙන්නේ. එතකොට දැන් මේ හොඳට තද ගතියක් වගේ දැනෙනවා කියන්නේ දැන් එතෙන්දී මම කියලා සංඥාවක් නැහැ. මේ මම තද කියන එකක් නැහැ. හුදු තද ගතියක් විතරයි. නිකම්ම නිකන් තද ගතියක් විතරයි. ඊළඟට සැහැල්ලු ගතියක් දැන්නොත් ඒක නිකන් නිකම්ම නිකන් සැහැල්ලු ගතියක් විතරයි. ආයෝකේ මගේ මගේ සැහැල්ලු ගතියක් කියලා දෙයක් නැහැ. සැහැල්ලු ගතියක් පමණයි. ඉතින් අපිට මේ විදිහට අර මේ දැනෙන දේ තනිකර දැනීමක් පමණයි. හුදු දැනීමක් පමණයි කියන පැත්තට යන්න පුළුවන් නම් ඕක නැවත නැවත කිරීම හරහා අපේ තියෙන අර ආත්ම දෘෂ්ටිය ටික ටික තුනී වෙන්න ගන්නවා. දැන් හුඟක් වෙලාට වෙන්නේ අපි මේ කය මම කරගෙන ඉන්නේ. දැන් මම ගෙදර ගියා. මම ඉස්කෝලේ ගියා. මම වැඩට ගියා. මම උදේට කෑවා. මම දවල්ට කෑවා. ඔහොම කියද්දි මේ හැම දෙයක්ම මේ ශරීරය මම කරගත්ත ස්වභාවයක් තමයි අපේ මේ හිතට කාවැදිලා තියෙන්නේ. දැන් අපි මේ භාවනාව කරන්න කරන්න මේ කය දිහා බලනවා එක්තරාන්දමක මධ්‍යස්ථ ස්වභාවයකින්. කය එකක් මේ තේරුම් ගන්න ප්‍රඥාව තව එකක්. නැත්තම් මේ කයේ තියෙන රූප ස්වභාවය එකක් මේ රූප ස්වභාවය තේරුම් ගන්න නාම ධර්මයන් තවත් ස්වභාවයක්. එතකොට මේ නාම රූප දෙක වෙන් කර ගැනීමක් එක්තරාන්දමකින් සිද්ධ වෙනවා. එතකොට තද ගතියක් කියන්නේ මේ පටවි ධාතුවේ ලක්ෂණයක්. එතකොට එතන තමයි රූප ස්වභාවයක් තියෙනවා. ඊළඟට මේ තද ගතියක් දැන් Tamanට දැනিলা තියෙනවා. ඒ දැනගන්නේ නාම ධර්ම වලින්. එතකොට මේ මේ නාම රූප දෙක හැර මෙතන මේ සත්වයේ පුජ්‍යලයක් නැහැ කියන එක අපේ හිතට දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ භාවනාව කරන වෙලාවේදී හැබැයි මේවා හිතන්න යන්න එපා. දැන් මේ ලැබපු අත්දැකීම විස්තර කරලා දෙන එකයි මම මේ කරන්නේ. හැබැයි මේ භාවනා අත්දැකීම ලබන අවස්ථාවේදී කිසිම දෙයක් හිතන්න යන්න එපා. පුළුවන් තරම් අත්දැකීම හොඳට විඳ ගන්නයි තියෙන්නේ. හොඳට පරීක්ෂාකාරීව සතියෙන් යුක්තව ඒ ගැන විඳ ගන්නවා. ඒක තේරුම් ගන්නවා. හැබැයි පරයන්කෙන්ට පස්සේ භාවනාව ඒ මේ ඉඳගෙන කරපු භාවනාව අවසන් කළාට පස්සේ Tamanට නැවතත් පොඩ්ඩක් ආවර්ජනය කරලා බලන්න පුළුවන් මොකද්ද මේ Taman ඇත්ත වශයෙන් අත්දැකේ. ඔන්න හොඳට තද ගතියක් ආවා. අන්න ඒ අවස්ථාවේදී ඔන්න Tamanට හොඳට මේ වැටහිලා ප්‍රකට වෙලා තියෙන්නේ පටවි ධාතුවේ ලක්ෂණය. හැබැයි ඒ අවස්ථාවේදී ඒ තද ගතිය දැනගත්තේ ඔන්න නාම ධර්ම වලින්. එතකොට මේ නාම රූප දෙකේ සංකලනයක් එකතුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් එක පැත්තකින් ඒක දැක ගන්න පුළුවන්. ඒ ඒ අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් හොඳට දැන් මේ ස්වභාවයේ හිත තැම්පත් වෙනකොට බලන්න හිත කියන්නේ මේ ගැන මුකුත් සිතුවිලි දාගන්නේ නැතුව අතින් ඉල්ලලා මේක ගැන මේ මොකක්ද ඒකට කියන්නේ මේ සැකසංකා ඇති කරගන්න නැතුව මේ ගැන බය වෙන්නේ නැතුව මේ මේ ලැබෙන ස්වභාවය හොඳට විඳගත්තා නම් ඔන්න හිතේ තියෙන අර හිතවිලි එන ස්වභාවය නැත්තම් හිතේ තියෙන ඇතුළත කතාව කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඒක දැන් සෑහෙන අඩු වෙනවා. ඒවත් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා දැන් මේ තියෙන එක ගැනම කයේ ස්වභාවයෙන්ම හොඳට හිත තැම්පත් වුණා නම් ඊළඟට තව ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඕනනම් මේ මේ අවස්ථාවේ කිසිම චේතනාවක් පහළ කරොත් ඒක තේරුමක් නැහැ. මේ කරගෙන යන භාවනාවට බාධාවක් කියලා චේතනාවක් පව පහළ නොකර හොඳට හිත තැම්පත් වෙන දුන්නොත් සෑහෙන ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් ඔය සම්බන්ධයෙන් හොඳට ඔය පොට්ටපාද සූත්‍රය හැම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. හොඳට හිත තැම්පත් වුණා නම් හිතේ කියන්නේ තමන් ඉන්න සමාධි මට්ටමකට වගේ හොඳට තැම්පත් වුණා නම් ඒ වෙලාවේදී හිතනවා එක්තරාන්දමකින් තීරණයක් ගන්නවා මේ අවස්ථත් චේතනාවක් පවා පහළ කිරීම පාප ධර්මයක්. මේ චේතනා නොකර හිටීමයි මෙතෙන්දී මගේ ප්‍රතිපදා වෙන්න ඕනේ කියලා අන්න එක්තරාන්දමක හික්මීමක් ඇති කරගන්න පුළුවන්. හොඳයි. ගරුතර ස්වාමීන් වහන්ස මගේ මූලික කර්මස්ථානය උදරයේ පිම්බීම හැකිලිම වේ. පළමුව මා මේ මොහොතේ මෙතන වශයෙන් ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමි. ඉරියව්ව ඉරියව්වේ සතිය පිහිටුවාගෙන සිටන විට උදරයේ එසවීම පිම්බීම ලෙසත් පහත් හැකිලිම ලෙසත් මෙනෙහි කරමි. මේ විට පිම්බීම ඇතිවන විට එය තද බවක් ලෙසටත් හැකිලිම සැහැල්ලු සිසිල් බවක් ලෙසටත් දැනේ. මෙය වාර 10ක් 10ක් පමණ සතියෙන් භාවනා කරන විට පිම්බීම හැකිලිම නොදැනී මගේ ඉරියව්ව වාඩි සිටින ඉරියව්ව වෙත වැඩිපුර යොමීමක් දැනේ. ඒ අතර පිම්බීම හැකිලීමද සිදුවේ. මේ වන විට ශරීරයේ කොටස් කොටස් තදවීමක්, රත් වීමක් දැනේ. සමහර විට දැවෙන ගතියක් දැනේ. මේ අතර සිත වැඩිපුර ඉරියව්වටම යොමු වී බාහිර පරිසරයට සම්බන්ධතාවක් නැතිසේ දැනෙන අතර ශරීරය තුල රුධිරයේ ගලා යාම වැනි දැනීමක් ඇඟිලි පුරුක් අග්ගිස්ස වැඩිපුර සංවේදී බවක් වැනි ලක්ෂණ පහළ වේ. පිම්බීම හැකිලිම වඩා සිටින පිම්බීම හැකිලීමට වඩා සිටින ඉරියව්ව කෙරෙහි සතිය වැඩි බව වැටහේ. එදිනෙදා වැඩ කරන විට ඒ ඒ ඉරියව්ව මෙනෙහි මෙනෙහි වන අතර පහසුවෙන් සතියෙන් එම ඉරියව්ව පවත්වාගත හැක. මට මේ ඉරියව් දෙකක ඉරියව් දෙකක පිම්බීම හැකිලිම සතියෙන් ඉරියව් මෙනෙහි කිරීම වෙන වෙනම මෙනෙහි කර යුතුද යන්න කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම මේ මේ ඔක්කොම ඇත්තටම මේ අපි මේ භාවිතා කරන්නේ විවිධ ආයුධ කියලා කියන්න පුළුවන්. දැන් අපි එක වැඩකට එක ආයුධයක් ගන්නවා. තවත් වැඩකට තවත් ආයුධයක් පාවිච්චි කරනවා. දැන් එකකින් ලැබෙන ආනිසංස එක ස්වභාවයක්, තව එකකින් ලැබෙන ආනිසංස තවත් ස්වභාවයක්. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ මේ විවිධාකාර භවනා ක්‍රමවල එහෙම නැත්නම් භවනා අරමුණු වල තියෙන්නේ. දැන් මේ පිම්බීම හැකිලිම භවනා ක්‍රමයේ එක ಗುಣ විශේෂයන් I mean ඒ කියන්නේ විශේෂයෙන් අපිටම බොහොම කියන්නේ සිතුවිලි බහුල අවස්ථාවකදී අපිට එක පාර්ටම මේ ඉරියව්වකට හිත තියාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අවස්ථාවෙත් මේ හිතට පොඩි වැඩක් දෙන්න ඕනේ. එයාටත් කරන්න යම්සි බාර දූර කටයුත්තක් දෙන්න ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? එයාට කියනවා ඔන්න මේ උදරය පිම්බෙනවා. පිම්බෙනකොට මොන්න පිම්බීම පටන් ගන්න තැන ඉඳලම පිම්බීම පටන් ගන්නකොට හරියට නිකන් ඒකත් එක්ක කැමරා එකක් තියාගෙන බලනවා වගේ මෙහෙම බලාගෙන යනවා පිම්බෙන එකම. ඊළඟට ඒක දැන් ඔන්න අවසන්නවා. ඔන්න ආයි හැකිලෙනකොට ආයි මේ මේ උදරයේ පටලය මේකනම් අපි මේ සතිය කියන එකෙන් අර එයත් එකම ගානට අවසන්කම් බලන් ඉන්නවා. ඒක තැනක්වත් අතහැරෙන්න දෙන්නේ නැහැ. ඒතකොට ඒක අතකින් බැලුවාම මේ වැඩේ කරන එකට හිත මේ කියන්නේ හිතට ටිකක් අමාරු වැඩක්. මොකද මුලදී අපි නිකන් පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා පටන් ගත්තට ඊට පස්සේ මේකට එයාට තව ටිකක් වැඩේ අමාරු කරලා දෙනවා. මොකද අපි කරන්නේ මේ පිම්බෙන එකේ උත්සාහ කරලා බලනවා මේ කොහොමද මුල් හරිය අල්ලගන්න. මුලදී අපිට අහුවෙන්නේ ටිකක් රළු කොටස. ගොරෝසු හරිය. ඊළඟට බලනවා මේ ඒ මට හම්බෙච්ච හරිය නෙමෙයි ඊට කලින් කොහොමද මේක පටන් ගත්තේ. බොහොම සියුම්ම මේක ආරම්භ වුණේ කොහොමද? ඒ ආරම්භ වෙච්ච ස්වභාවයෙන් ඔන්න පටන් ගන්න මේ අල්ල ගන්න බලනවා. තේරුම් ගන්න බලනවා. අන්න එතෙන්ටත් සංවේදී වෙන්න බලනවා. ඔන්න ඊළඟට ඒක වර්ධනය වෙලා වර්ධනය වෙලා ඔන්න හොඳට ගොරෝසුට Tamanට දැනුණා. ඔන්න ඊළඟට අන්න නොදෙනී යන தත්වෙට අවසාන වෙලා ගියා. එතකොට එතනත් හොඳට හිත තියාගෙන ඉන්නවා. දැන් සම්පූර්ණ චක්‍රයේම හිත තියාගෙන ඉන්නවා. ඔන්න ඊළඟට පොඩි හිස් තැනක් වගේ දෙයක් අහුවෙන්නත් පුළුවන්. ඊළඟට ඔන්න හැකිලෙන ස්වභාවයෙත් ඒ විදිහටම මේ සියුම්ම පටන් ගන්න ආකාරය, ගොරෝසු වෙලා යන ආකාරය, ඊළඟට නැවතත් අවසන් වෙලා යන ආකාරය. ඉතින් මේක හොඳට තේරුම් ගත්තා. දැන් ඔහොම තේරුම් ගන්න ගන්න හිත තව තව සියුම් වෙනවා. හිතත් සියුම් වෙනවා පිම්බීම හැකිලීමත් නොදැනී යන මට්ටමකට එනවා. ඒ ගියාට පස්සේ දැන් අපි හිතුවොත් දැන් නම් අරමුණ නැති වුණා දැන් මොකද්ද කරන්න කියලා අන්න හිතේ කලබලයක් ඇති කරගත්තොත් එතනින් අපි පරාද වෙනවා. එතෙන් එතෙන්දී අපි අරමුණේ අරමුණකින් තොරව සතිය පවත්වන්න පුළුවන් නම් එතනට එහෙම යන්නත් පුළුවන්. ඒ එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී Tamanට දැන් ඒ විශේෂ දැන් පිම්බීම හැකිලිම කියන අරමුණ බොඳ වෙලා ගියාට පස්සේ Tamanට තේරුම් නැති මට්ටමකට ගියාට පස්සේ ඒ අරමුණක් නැතිවමත් සතිය පවත්වන්න පුළුවන් නම් ඒ විදිහට යන්න. හැබැයි Tamanට නිකන් මොකක් හරි සැකයක් එනවා නම් ඉන්න ඉරියව්වට හිත ගියාට කමක් නැහැ. එතෙන්ද ඉරියව්වේ හොඳට හිත සතිය පවත්වනවා. ඒ නිසා මොකද්ද ප්‍රකට ඒ දෙයට සතිය පවත්වන්න කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි තමන්ගේ හිතේ සැකයක් මේ දෙකෙන් කොයිකටද යන්න ඕනේ කියන එක සමහරලාට ඒ සැකය එතකොට නීවරණයක් බවට පත් වෙනවා. ඒ නිසා තමන් බලන්න මේ වෙලාවේ දැන් හොඳට මේ ඉන්න ඉරියව්වේ හොඳට හිත තැම්පත් වෙලා තියෙනවා නම් අපි හිතමු ඒ ඒ ඉරියව්වේම හොඳට තමන් සතිමත්ව නිශ්චලව ඉන්නවා. දැන් අර ඉන්නවා ඉන්නවා කියලා ඕන මෙනෙහි කරන්නත් පුළුවන්. හැබැයි මෙනෙහි කිරීමකින් තොරවත් බලන්න මේ ඉරියව්වේම හිත තැම්පත් කරගෙන ඉන්න පුළුවන්ද කියලා. ඊළඟට එතෙන්දී ඔන්න නිින්ද යාගෙන වගේ එනවා නම් ඔන්න Tamanට අරමුණ මාරු කළා. අර පිම්බීම හැකිරීම වගේ යම්සි වැඩක් දෙන චංචල අරමුණකට හිත යොදන්න පුළුවන්. එතකොට නිකන් අර මේ නිශ්චිතව මෙන්න මේකම මේ වෙලාවේ පාවිච්චි කරලා කරනවා කියලා මේ ක්‍රමයක් කියන්නේ නැතුව ක්‍රමයක් කියන්න බෑ. ඒ වෙනුවට Tamante අවස්ථානුකූලව තමයි මේ දෙක පාවිච්චි කරන්න වෙන්නේ. මොකක් හරි මේ කියන දේවල් වල තව දැනගන්න දෙයක් තියෙනවා නම් හරි ගැටලු සහගත නම් හරි පොඩ්ඩක් අහන්න. එතකොට අපිට මේක සංවාදයක් විදිහට කරගෙන යන්න පුළුවන්. කරුත ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාවේදී වම දකුණ මුලින් මෙනෙහි කර තබනවා, ඔසවනවා, යවනවා මෙනෙහි කරන විට මාගේ සිත සමාධිමත් විය. වැලි පොළවේ වැලි යටිපතුලට දැනෙනවා. සීතල රස්නේ ඇතිතෙන් දැනගැනීමටත් ලැබුණා. පාද දෙකේ චලනයේද මෙනෙහි කරමින් මෙසේ පය භාගයක් විතර කරන විට පාද දෙකේ යටිපතුල් පිරී ඇති ගතියක් දැනුණා. පළසක ඇවිදිනවා වගේ වැටහුණි. විනාඩි 20ක් පමණ එසේ සක්මන් කර වාඩි වී භාවනාවට හිඳගතිමි. ආනාපානයේ දෙස බලා සිටන විට විනාඩි දෙකක් පමණ ගිය විට සියුම් හුස්ම රැල්ල නොදැනී යයි. සතියෙන් සිටියත් විනාඩි 10න් 10ට මෙන් නිින්ද ගියාද නොදනිමි. එතෙක් එහෙත් ශරීරයේ ක්‍රියාකාරකම් දැනේ. ශරීරයේ අවයව තනින් තන ගැස්සීමක් ඇඟිලි පවා ගැස්සී යන බවත් වැටහේ. මෙසේ පැයක් පමණ භාවනා කර නැගී සිටිෙමි. ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. සක්මන් භාවනාවේදී ඇත්තරම කරගෙන ගිහිලා තියෙන මේ ක්‍රමය හොඳයි. එතෙන්දිත් අර කලින් විස්තර කරා වගේ බලන්න Tamanට ගොරෝසු ගතියක් දැනෙන අවස්ථාවේදී කොහොමද මේ ගොරෝසු ගතිය දැනෙන්න පටන් ගන්නෙ? තමන්ගේ පාදයේ කොයි තැන් වලටද මුලින් දැනෙන්න ගන්නෙ? ඊළඟට කොයි ඒ දැනෙන්න පටන් ගත් එක කොහොමද වෙනස් වෙන්නේ? ඒ වෙනස් වෙලා ඕන්න කොහොමද අයින් වෙලා යන්නේ? ඊළඟට තමන්ට ඒ වෙලාවේ කියන්නේ පාදයේ කොටස් වශයෙන් ඒ කියන්නේ දැන් නම් කිරීම වලට යන්න එපා. ඒ කියන්නේ මේ විලුඹද ඒ ඒ විදිහට නෙමෙයි නිකන් අර දැනීමේ දැනීමේ ආරම්භක අවස්ථාව කොහොමද පටන් ගන්නෙ? දැනීම කොහොම සියුම්ම පටන් ගන්නෙ කොහොමද? ඊළඟට ඒක වෙනස් වෙන්නේ කොහොමද? ඊළඟට ඒක නැතිලා යන්නේ කොහොමද? ඕන ඊළඟට ආයි තව තැනක දැනීමක් පටන් ගන්නෙ කොහොමද? තව තැනක අපි දුමු සිසිල් බවක් පටන් ගන්නෙ කොහොමද? ඊළඟට උණුසුම් බවක් පටන් ගන්නෙ කොහොමද? රළු ගතියක්, ගොරෝසු ගතියක් පටන් ගන්නෙ කොහොමද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? අවසන් වෙන්නේ කොහොමද? එතකොට තනිකරම අර සක්මන් භාවනාව මේ අර Tamanට දැනෙන දේවල් වල තියෙන රසය ගන්න, ඒකේ තියෙන විස්තර ගන්න අපි උත්සාහවත් වෙනවා. මේ දේ අපි නොකර අර මේ පොදු ලක්ෂණ වලට එන්න බෑ. දැන් මේ අපි මේ කතා කරන මේ මට්ටම පච්චත්ත ලක්ෂණ කියලා කියන්නේ අපි මේ අපි මේ සාමාන්‍ය මේ ධාතුන් වල තියෙන පෞද්ගලික ලක්ෂණ. ඒ පෞද්ගලික ලක්ෂණ වලට හොඳට හිත දැම්මට පස්සේ තමයි ඒවා උකහා ගන්න උත්සාහ කරාට පස්සේ තමයි අර පොදු ලක්ෂණ වලට පොදු ලක්ෂණ හොඳට Tamanට වැටහෙන්න ගන්නෙ. අනිත්‍ය ස්වභාවයන්, වෙනස් වෙන ස්වභාවයන් ඔක්කොම වැටහෙන්න ගන්නෙ අන්න අර ටික හොඳට හිතට කාවද්ද ගත්තට පස්සේ. ඊළඟට පරයන්ක භාවනාවේදී කරුණක් කියන්නේ පරයන්ක එක චුට්ටක් අන්තිම හරිය පොඩ්ඩක් කියනවා ආනාපානයේ දෙස බලා සිටන විට විනාඩි දෙකක් පමණ ගිය විට සියුම් හුස්ම රැල්ල නොදැනීයයි සතියෙන් සිටියත් විනාඩි 10න් 10ට මෙන් නිින්ද ගියාද නොදැනිමි ඒ ශාරීරික ක්‍රියාකාරිකම් දැනේ හරි දැන් ඇත්තනම අපේ ඔය හරියට එනකොට මේ හිතට සැඟවි ගන්න දෙන්නේ නැතුව නින්දය යවා නැතුව සතිය අඛණ්ඩව තියාගන්න පොඩි අමතර අමතර දැනුවත් වීමක් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ දැන් අපි හොඳට මේ ආනාපාන සතිය වඩනකොට හොඳට يعني හුස්ම රැල්ලේ හිත එකඟ වුණා කියන්නේ අපිට ඒ අවස්ථාවේදී කාමච්ඡන්දයක් නැහැ. කියන්නේ දැන් වෙන වෙන බාහිර අරමුණු වල හිත සතුටක් ලබන්නේ ඒ වෙනුවට බොහොම මේ උපේක්ෂාහාගත නික්ලේශී හොඳ අරමුණක කුසල් අරමුණක ඔන්න හිත තැම්පත් වෙලා. උපේක්ෂා සහගත අරමුණක හිත තැම්පත් වෙනවා. එතකොට කාමච්ඡන්දයක් නැහැ. ව්‍යාපාදයකුත් නැහැ. ඊළඟට මේ කරගෙන යන වැඩේ ගැන කිසිම සැකයකුත් නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡාවක් නැහැ. ඊළඟට Tamanට කරපු දේවල් ගැන නොකරපු දේවල් ගැන ඇතිවෙච්ච කිසි සැකයකුත් මේ මේ අර පසුතැවීමකුත් නැහැ. ඊට අමතරව හිත කලබල වෙලත් නැහැ. නොසන්සුන් බවකුත් නැහැ. දැන් හොඳට හිත සංසුන්. දැන් ඒ කියන්නේ අපේ නීවරණ වශයෙන් ගත්තොත් නීවරණ හතරක්ම දැන් යටපත් වෙලා. නීවරණ හතරක් යටපත් වුණාට පස්සේ තමයි ඔන්න තීන මිද්ද කියන නීවරණේ වැඩ පටන් ගන්නෙ. එතකොට තමයි මේ හිත දැන් හොඳට තැම්පත් වෙලා දැන් හොඳ එකලසකුත් ඇවිල්ලා ඔන්න අපි මේ අවස්ථාවේ තේරුම් ගන්න ඕනේ දැන් ඔන්න නින්දට යන්න ඉඩ තියෙනවා ඉඩක් තියෙනවා දැන් මේ හදාගත්ත එකලස තියෙන වෙලාවේදී හිත තැම්පත් වෙච්ච වෙලාවේදී හිත නින්දට යන්න පුළුවන් ඒ නිසා මේ අවස්ථාවේදී පුළුවන් තරම් දැනුවත් වෙන්න මෙහෙම මෙහෙම බය මේ මොකද්ද කියන්නේ මෙහෙම தත්වයක් ඇති වෙන්න පුළුවන් ඉස්සරහට මොකද දැන් හොඳට හිත තැම්පත් වෙලා තිනවා හිතම ගහන්න අරමුණේ ඉන්නවා අර තියෙන මේ සංසුම් බව සැහැල්ලුව වැඩිකම නිසා හිත නිදා ගන්නත් ඉඩ තියෙනවා ඒ නිසා නිින්දට යන්න දෙන්න එපා මේ ඊ타ම සියුම් මට්ටමේදී ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි මට්ටමට හිත සියුම් වුණාට පස්සේ එතනදිත් මේ අඛණ්ඩව සතිය පවත්ව ගන්න පුළුවන් නම් නිදා ගන්න නොදී අන්න ඒ தত্ত্বය ටිකක් හුරු කරන්න තව. ඒ தত্ত্বය පවත්වන්න. ඒ කියන්නේ විනාඩි අපි තුමු මුල් අවස්ථාවේ විනාඩි 10ක් පවත්වනකොට දන්නේ නැතුව නිඳ ගිහිල්ලා. ඊළඟට බලන්න මේ නිඳ යන්න නොදී විනාඩි 15ක් පවත්වනවා. ඊළඟට විනාඩි 20ක් පවත්වනවා. ඉතින් මේ දැන් හුස්ම ගන්නවද හෙලනවද කියලා තේරෙන්නේ නැහැ. වෙන් කරගන්න බෑ. හැබැයි තමන් දන්නවා මේ යමක් සිද්ධ වෙනවා වෙන් කරගන්න බෑ. ඊටාම සියුම් මට්ටමක් තියෙන. ඒ සියුම් මට්ටමේ හොඳට හිත හුරු කරන්න. ඒක සෑහෙන වෙලාවක් අපි තුමු පැය භාගයක් විනාඩි 45ක් විතර හොඳට ඔහම හුරු කළා හුරු කළා. ඒ ඒ මට්ටම මේ කියන්නේ අපි තුමු ඔය මට්ටමට එන්න කෙනෙකුට මුල් අවස්ථාවේදී විනාඩි 45ක් ගත වුණා. ඕක ටිකක් තව ප්‍රගුණ කරනකොට ප්‍රගුණ කරනකොට දැන් ඔන්න විනාඩි 30න් ওই මට්ටමට එන්න පුළුවන්. ඊළඟට තව කාලයක් යනකොට විනාඩි 15න් ඔතෙන්ට එන්න පුළුවන්. විනාඩි 10න් එන්න පුළුවන්. විනාඩි 5න් එන්න පුළුවන්. ওই වගේ අර ඒ හොඳට ඒ තැම්පත් වෙච්ච ස්වභාවයට ඉක්මනට එන්න පුළුවන් වුණාට පස්සේ ඒ தත්ත්වය හොඳට තහවුරු කරගෙන දැන් තමන්ගේ හිත තියෙන්නේ නිකන් එක තැනක නම් කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ නම් තමන්ගේ හිත හොඳට එහෙම තැම්පත් වෙලා තියෙන්නේ ඊළඟට පුළුවන් අපිට මේක මුළු කයේම මේ එකඟ වෙච්ච හිත දැන් තමන්ට හොඳට හුරුයි දැන් මේ தત્ත්වය පවත්වලා හොඳට හුරු බවක් තියෙනවා සතිය හොඳට දියුණුලා තියෙනවා මේ හොඳට එකඟ වෙච්ච ඒකාග්‍ර වෙච්ච හිත තමන්ගේ මේ කයේ පොඩ්ඩක් හසුරවලා බලන්න පුළුවන්. කය පුරා යොදවලා බලන්න පුළුවන්. කය පුරා දැනෙන වේදනාවන් ආදියට යොදවලා බලන්න පුළුවන්. උණුසුම් සිසිල් ගති වලට යොදවලා බලන්න පුළුවන්. බර ගති වලට, සැහැල්ලු ගති වලට යොදවලා බලන්න පුළුවන්. ඒ හරහා ඔන්න අපිට අර මෙතෙක් කාපු සමත පැත්තෙන් අයින් වෙලා ඔන්න දැන් හිමීට විපස්සනාවට දාගන්න පුළුවන්. ඉතින් මේ කරගෙන යන මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු කෙනා මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් පොඩ්ඩක් තව ඉස්සරහට කතා කරන්න පුළුවන් නැත්නම් අපිට මෙතනින් නවත්තන්න පුළුවන්. කාගෙත් දන්නේ ප්‍රශ්නේ. මෑණියන්ගේද? ඔව්. දැන් මේක තව ඉස්සරහට ගිහිල්ලා තියෙනවද? මීට يعني හොඳට මේ එකඟතාවය පවත්වලා තියෙනවද මේ වෙනකොට? කොච්චර විතර කල් පවත්වන්න පුළුවන්ද? පැය භාගයක් විතර? පුළුවන්. දැන් සාමාන්‍ය හිත එකඟ වෙලා තියෙන්නේ එක තැනක වගේද නැත්නම් එක තැනක වගේ. දැන් බලන්න හොඳට හොඳට දැන් ওই தත්ත්වය තහවුරුනාට පස්සේ බලන්න නිකන් තමන් ඒ ඒ එකඟභාවයම තියාගෙන මේ ඇඟේ තැන් තැන්වල යොදවලා බලන්න. ඒ ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒවා නැති වෙලා යනවා. ඒ ඒ ගැන බය වෙන්න එපා. ඒවා ඒ කියන්නේ දැන් ඔය தත්ත්වය ඔහම මේ يعني රඳවගෙන හොඳට හිත එකඟ වුණාට පස්සේ බලන්න තමන් මේ ස්පර්ශ වෙලා තියෙන තැන් පාද ස්පර්ශ වෙලා තියෙන තැන් අත් දෙක මෙහෙම තියාගෙන තිනවා නම් ඒ ස්පර්ශ වෙලා තියෙන තැන් වලට අර එකඟ වෙච්ච හිත ගෙනියන්න. එකඟ බව කඩා ගන්න එපා හැබැයි දැන්. එකම බව කඩා ගන්න නැතුව ඒ හොඳට ස්පර්ශිත තැන් වලට හිත හොඳට ගෙනිහිල්ලා ඒ බලන්න දැනෙන දේ දැන් බලන්න තමන්ට රසණයක් දැනෙනවද මේ සිසිල් බවක් දැනෙනවද නැත්නම් තද ගතියක් දැනෙනවද බුරුල් ගතියක් දැනෙනවද කමන ඒ ඒ දැනෙන බවත් එක්ක ඉන්න දැන් අර ඔතෙන්දී මේ දාඩියද නැත්නම් කයේ කකුල මේ කොතනද අතද පයද මේ වගේ අර ඒ සම්මුති මට්ටම් වලට දැන් යන්න දෙන්න එපා ඒවා ඒවට යනවා කියන්නේ ඔන්න හිතනවා කියන එක. හිතන්න දෙන්න එපා. හිතන්න දෙන්න එපා. දැන් හොඳට දැන් එකඟ වෙච්ච හිතක් දැන් තියෙන්නේ. ওই මට්ටමට හොඳට හිත එකඟ වෙච්ච හිතක් තියෙන්නේ. ඒක අර බොහොම සියුම්ම ඒ දැනෙන තැනට විතරක් යොමු කරන්න. අපි දමු දැන් මේ කකුලක් හොඳට වදිනවා. එතන දැන් තද ගතියක් දැනෙනවනේ. අන්නේ තැනට ඒ තද ගතිය කියන තැනට යොදන්න. ඉතලා එතන පොඩ්ඩක් රඳවගෙන ඉන්න. ඉඳලා බලන්න මෙතන යමක් තේරෙනවා තමන්ට වෙනස්කමක් දැනෙනවාද ඊළඟට එතන ඒතරම් ප්‍රකට නැත්නම් ඕන තව කයේ වෙනත් තැනක් බලන්න පුළුවන් ඔකේ අර දැන් මේ අර එකඟ වෙච්ච අපි දැන් මුවහත් කරගත්ත ආයුධය දැන් පාවිච්චි කරන්නයි යන්නේ පාවිච්චි කරන්න හුරු කරන්නයි තියෙන්නේ දැන් හොඳයි අතිපූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම මෙතන සිත හිටගෙන හිඳිමි සිතමින් සිත තැන්පත්ව තැම්පත් වූ විට පාදයන් කෙරෙහි සිත පිහිටවමින් සක්මන් කළෙමි. සක්මන් මළුවේ මැදක් පමණ යනතෙක් සිත අරමුණේ තිබිනි. පසුව සිත අරමුණින් පිට ගිය බව දැනුනි. නැවතත් අරමුණට සිත පිහිටුවීමට මට හැකි විය. එවිට දකුණු පාදයේ තබන විට ශරීරයේ බර දකුණු පාදයට හොඳින් වැටහුණි. වම් පාදයටත් එලෙසම දැනුනි. පාදයන් චලනය වන විට එම පාදවල ධන හිසෙත් පහළ මස්පිඩු තදවන බවත් යටිපතුලේ මැද කොටස හැර අනිත් සියල්ල පොළවට හොඳින් ස්පර්ශ වන බවත් වැටහුණි. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල දෙස අවධානයෙන් බලා සිටන විට ආස්වාස හුස්ම රැල්ල වම්නාසයේ අගට සීතලට දැනුනි. එය කෙටිය ප්‍රාස්වාසයේ හුස්ම රැල්ල දිගට දැනේ. උණුසුමක්ද දැනී පිට වී යයි. හුස්ම රැල්ල දැනෙන්නේ වම්නාසයට පමණි. නමුත් අරමුණේ සිත පිහිටුව හැක්කේ ඊතා කෙටි කාලයක් පමණි. සිත විසිරී යයි. සිත පිටතට ගිය බව මට වැටහෙන් හේ. නමුත් නැවත සිත අරමුණට ගන්න මට හැකිවිය. හොඳයි කිසි වරදක් නැහැ. ඔහොම කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඔකකින් තව තව කරන්න ඕනේ. තව තව කරගෙන යනකොට Tamanට ඔය ඕකේ තියෙන අර කියන්නේ ක්‍රම අහු වෙනවා. කොහොමද හිත අරමුණේ රඳවගන්නේ? හිත පිට ගියත් ඒකෙන් පසුතැවෙන්නේ නැතුව හිත පවත්වන්නේ කොහොමද? කියලා ඉතින් ඔය ටික අහු වෙනවා. ඉතින් තව ප්‍රගුණ කරන්න අවශ්‍යයි. කරගෙන යන්න අවශ්‍යයි. ගර්ථ ස්වාමින්වහන්ස ආනාපාන සති භාවනාව පැය භාගයක් පමණ කළෙමි. මුලින්ම කය සැහැල්ලු කරගෙන කය තිබෙන ආකාරය දෙස සිතින් බලා කිසිවක් නොසිතා තත්පර කිහිපයක් සිටිමි. තත්පර කිහිපයක් කැර එසේ සිටීමට නොහැක. මේ කාලය තුලද හුස්ම ගන්නා බව දැනෙයි. පපු උස් පහත් වන ආකාරය දැනෙයි. ඒ නිසා ඒ දෙස බලා සිටිමි. මීට පෙර භාවනා කරන විට නාසයේ අග හුස්ම වැදෙන දෙස බලා සිටියද වැඩි වේලාවක් එසේ සිටිය නොහැක. හුස්ම ගන්නා බව දැනුණත් ටික වේලාවක් නාසයේ හුස්ම වැදෙන තැන තැනක් ගැන නොදැනී. පපු උස්පත් පහත්වන දෙස බලා සිට භාවනා කරමින් වැඩි කාලයක් සිතේ එම අරමුණේ තබාගත හැක. සක්මන් භාවනාව කරන විටද වම දකුණ ලෙස පාදයේ දෙස බලමින් එය මෙනෙහි කරමින් සිටියෙමි. ඇත්තරම දැන් පපුවේ උස් පහත් වීමත් අරමුණේ වරදක් නැහැ. ඒක ටිකක් ඕනනම් අර දැන් දැන් උර කුහරේ තමයි ඇත්තටම උතනයි දැන් මේ අපිට හොඳට දැන් හුස්ම ගැනීමත් එක්ක වැඩි ප්‍රකට බවක් තියෙන්නේ. පිම්බීමේ වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ ඒ වැඩි ප්‍රමාණයක් තියෙන ප්‍රදේශයේ හිත රඳව ගන්න. ඒ කියන්නේ මෙතන අපිට නිශ්චිතවම මෙන්න මෙතනේ කියලා අඟලට පෙන්නනව වෙනුවට තමන්ටම තමන්ගේම ශරීරයෙන් ඒ වෙලාවේ අහන්න වඩාම හොඳට දැනෙන්නේ කොතනද? වඩාම හොඳට මේ හුස්ම ගනිද්දී පිම්බෙන ස්වභාවය පිම්බෙන හරිය කොහෙද? අන්න ඒ හරිය හිත පවත්වනවා නම් එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක මේ උදරයම කියලා මේ වෙන්න ඕනේ නැහැ. ශරීරයේ ඊට උඩහා වුණත් ප්‍රශ්නයක් නැහැ. Tamanට ඒ හරියනම් හොඳට ප්‍රකටව දැනෙන්නේ. ඒ හරියනම් හොඳට Tamanට දැනුවත් බව තියෙන්නේ. සංවේදී බව තියෙන්නේ. එතන හිත පවත්තන්න. ඒකේ වරදක් එතන හිත පවත්වනකොටත් උත්සාහවත් වෙන්න මේ අර මුලදී අපිට පුළුවන් ඕකට මෙනෙහි කිරීමක් යොදා ගන්න පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා. ඊළඟට මේ මේ මුළු චක්‍රයේම හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ පිම්බීම මුලින් සියුම්ම පටන් ගන්නෙ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? ඊළඟට ඒක නොදැනී යන්නේ කොහොමද? ආයේ හැකිලීමක් සියුම්ම පටන් ගන්නෙ කොහොමද? හැකිලීමේ වෙනස්කම් මොනවද? ඊළඟට ඒක නොදැනී යන්නේ කොහොමද? ආයේ ඊළඟට පිම්බීමක් පටන් ගන්නෙ කොහොමද? මේ විදිහට අර මුළු මුළු චක්‍රයම මේ අතහැරෙන්නේ නැතුව හොඳට හිත එකඟ මේ එතනටම හිත යොමු කළා බලාගන්න ඉන්න පුළුවන් පුරුදු වෙනවා නම් එතකොට තව තව තව තව අර හිත පිට යන ස්වභාවය අඩු වෙනවා. මේ දැන් ආරම්භක අවධියේදී ආධුනික යෝගාවචරයේ වශයෙන් හුඟක් වෙලාට අපිට කරන්න තියෙන්නේ මේ අපි මේ භාවිතා කරන මූල කර්මස්ථානයේ හිත පුරුදු කරන්න වෙනවා. ඒක තමයි අපේ මේ ආයුධය මුවත් කරන ගම් මර මුවහත් ගල. එතකොට මේ පුළුවන් තරම් මේ මුල කර්මස්ථානයේ හිත රඳවගෙන ඒකම බලනවා ඒකම බලනවා ඒ හරහා ඔන්න හිත පුරුදු වෙනවා කොහොමද දැන් මේ අවශ්‍ය ප්‍රමාණයට වීරය යොදන්නේ කොහොමද මෙනෙහි කිරීමක් කරන්නේ කොහොමද මේ අරමුණේම හිත පවත්වන්නේ ඉතින් මේ ටික හොඳට අහු වෙනකොට ඔන්න මෙනෙහි කිරීමකින් තොරවත් ඔන්න අරමුණේ හිත තියෙනවා එහෙනම් තමන් ඊළඟට කලින් තරම් වීරයක් නොයදුවත් ඔන්න අඩු වීරයකින් ඔන්න දැන් අරමුණේ ඉන්නවා වීරය තමන්ට අවශ්‍ය වෙන්නේ මේ එළියට යන එක වළක්ව ගන්න විතරයි ඒක නිකන් අර පැත්තෙන් බලන් ඉන්නවා දැන් හරියට දැන් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලන් ඉන්නවා වගේ දැන් මේ හිත කියන తত্ত্বය දැන් මේ අරමුණේ ඉන්න බව අපි නුවණින් බලන් ඉන්නවා. ඒකට වැඩි වීරයක් හදන්න යන්නේ නැහැ දැන් පස්සේ පස්සේ. ඊළඟට දැන් බොහොම යාට සැහැල්ලුවෙන් ඒක දැන කරගෙන යන්න ඉන්නවා. අපි දැන් ඔන්න එළියට යන්න හැදුවොත් ඔන්න ආයි ගෙනලා තියාගන්නවා. ඔන්න ඒ වගේ ක්‍රමයකට තමයි යන්න තියෙන්නේ. හරි. ගරුතර ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකක් පමණ සිට ආනාපාන සති භාවනාව කරමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල නොදැනී ශරීරයේ ගැස්මක් ඇතිවිය. ඉන්පසු හුස්ම රැල්ල ගැන නොසොයා ගැස්ම දෙස බලා සිටියෙමි. ඒද ක්‍රමයෙන් හීනවීමත් සමග අරමුණ ගැටලුවක් විය. මේ පිළිබඳ උපදෙස් දෙන්නේ නම් මැනවි. කාගෙද දන්න ඒක ප්‍රශ්නේ. අ අවුරුදු ඔව්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ආනාපාන සතිය කරගෙන යනකොට මේ ආස්වාද ප්‍රසආස වෙන් කරගන්න බැරි තත්ත්වයට සියුම් වෙනවා. හරිද? ඔව් දැන් කොච්චර විතර වෙලාවක් යනවද එතෙන්ට එන්න? ඉස්සරහන් පැය භාගයක් විනාඩි 45ක් විතර වුණා. දැන් නම් එහෙම නෑ. දැන් ඉඳ ගන්නකොටම ඒ தත්ත්වේ එනවා. ඒ කියන්නේ ඉඳගත්ත ඒ කියන්නේ සුළු වෙලාවකින් ඒක වෙනවා. හරි. ඒක වුණාට පස්සේ ඒ කියන්නේ දැන් අ තමන් වෙන අරමුණක් දෙන්නද දැන් හිතෙන්නේ? එතකොට දැන් <clears throat> ස්වාමීන් දැන් තේරුමක් නැහැ මේ එක වෙලාවක දැන් අන්තිමට කිසිම අරමුණක් නැති තත්ත්වයට එනවා. එතකොට මට හිතෙනවා මම හිත පිට ගියාද කියලා හිතනවා. ඒත් හිත පිට ගිහිල්ලත් නැහැ වගේත් දැනෙනවා. ඔව්. දැන් අපිට උතන يعني පොඩ්ඩක් සුතමේ ඥානයේ පැත්තේ මේ එකක් තියෙන්නේ. දැන් ඔය අපි සතියේ තියෙනවා විවිධාකාර මට්ටම්. සතිය කියන එක දන්නවනේ දැන් හොඳටම නේද? කියන්නේ අපි එනම්බ සිටි සිහිය අපේ අරමුණක පවත්වන්න පුළුවන්. දැන් අපි මුලින්ම ටිකක් රළු අරමුණක තමයි සතිය පවත්වන්න පුරුදු වෙන්නේ. දැන් ඔය ආස්වාස ප්‍රස්වාස නැත්නම් පිම්බීම හැකිලිම ඕක එලා එක්තරා අන්දමකින් රළු අරමුණක්. ඊළඟට ඔන්න ආස්වාස ප්‍රස්වාසයේ හොඳට සියුම් වෙනවා. සියුම් වුණ මට්ටමින් සතිය පවත්වනවා. ඔන්න සියුම් අරමුණකත් සතිය පවත්වනවා. ඊට නොදැනෙන මට්ටමේ කියන්නේ හුස්ම රැල්ලක් තියෙනවා ආස්වාද ප්‍රසආද දෙක වෙන් කරගන්න බෑ. ඒ තරමුණක් තියෙනවා. එතනත් ඔන්න සතිය පවත්වනවා. ඒකත් එක මට්ටමක්. ඊට ඕකත් සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා. දැන් අරමුණක් කියලා හිතාගන්න බෑ. අරමුණක් නෑ දැන්. එතකොටත් සතිය පවත්වන්න පුළුවන්. ඕකයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් يعني දැන් දැන් ඔය අන්තිම කීප එක අනාරම්මනේ තමයි සතිය කියන්නේ. අනාරම්මන කියන්නේ අරමුණක් නෑ දැන් හිතට බැහැ ගන්න කියලා ලොකුවට අරමුණක් නෑ. එතෙන්දි කලබල වෙන්නත් එපා. එතෙන්දි මේ අරමුණක් නැතුව සතිය පවත්වනවා කියන එක අරිට වඩා බොහොම සූක්ෂම බවක් තියෙන්නේ. අරිට වඩා බොහොම කියන්නේ සෑහෙන කියන්නේ වඩාගත් සතියක් දියුණු කරගත්ත සියුම් සතියක් අවශ්‍යයි ඒ අරමුණකින් තොරව පවත්වන්න නම්. එතෙන්ට ආවට පස්සේ අරමුණු දෙන්න යන්න එපා හැබැයි. දැන් අරමුණු ඉල්ලන්න යන්න එපා. දැන් මොක ඒ කියන්නේ මේ මොක අරිට වඩා ඒ කියන්නේ ඒ කියන්නේ නරකයි මේ හොඳයිම කියන්න බෑ. ඒ කියන්නේ අරිට වඩා බොහොම සියුම් සතියක් ඔතන තියෙන්නේ. මේ සියුම් සතියත් අපි පුරුදු කළ යුතුයි. දැන් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කියනවා දැන් ඔය සනිමිත්ත වර්ගය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සනිමිත්තා භික්කවේ uppajjati papaka akusala dhamma no animitta. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නො අනාරම්මනා. මේ මහණෙනි මේ අපේ මේ අකුසල් දහම් පහළ වෙන පහළ වෙන තාක් පහළ වෙන්නේ මේ නිමිති සහිතවමයි. ඊළඟ අනිත් පැත්තෙන් කියන්නේ පහළ වෙන තාක් අකුසල් පහළ වෙන්නේ මේ අරමුණු සහිතවමයි. අරමුණු රහිතව නෙමෙයි. ඒතකොට දැන් ඔය මෑණියෝ අත්දැකලා තියෙන අන්තිම හරියදී තියෙන්නේ අරමුණු රහිත බවක්. කිසිම අකුසලයක් නැහැ උතන. තමන් තේරුම් ගන්න තියෙන්නේ මේ බොහොම අකුසල් වලින් ගෑවිලාවක් නැහැ ඔය தත්ත්වය. මොකද බුද්ධ වචනයට සම්පූර්ණ එකඟයි. දැන් අනාරම්මණය නේ කියන්නේ අනාරම්මන මට්ටම කියන්නේ කිසිම අකුසලයක් නැහැ. ඉතින් ওই தත්ත්වයේ හිත පවත්වන්න පුළුවන් නම් වැඩි දියුණු කරන්න. කිසිම බයක් වෙන්න එපා. අරමුණු දෙන්න යන්න එපා. අරමුණු දෙනවා කියන්නේ අපි ආයි අර කෙලස් ගාගත්ත කියන එක. කෙලස් දාගත්ත කියන එක. එහෙනම් අරමුණු දෙන්න එපා. හොඳට මේ தත්ත්වයේ හිත හුරු කරන්න. හැබැයි සමහරලාට ඒ හොඳට එහෙම තියෙනවා. ඔන්න ආයි අරමුණු එන්න ගන්නවා. එතකොට කැළඹෙන්නත් එපා. අන අරමුණු ආවනේ මේකම හොඳනේ කියලා අර ඒකයි මම කිව්වේ මේ දෙකේ අන්තිමට නිකන් සමහිතකට යන්න වෙනවා. අරමුණු අරමුණු සහිත සතියකුත් තියෙනවා අරමුණු රහිත සතියකුත් තියෙනවා. දැන් අරමුණු රහිත සතියත් හොඳට ප්‍රගුණ කරන්න, හුරු කරන්න. එහෙනම් අරමුණු ආවා කියලා කැළඹෙන්න යන්නත් එපා. ඒ අරමුණු දිහා එතකොට මේ හොඳට හදාගත්ත හිතෙන් බලන් ඉන්නවා. ඒකට ඒගොල්ලෝම ඇවිල්ලා පොඩ්ඩක් විකාර කරලා ඒගොල්ලම යනවා යන්න. ඊට පස්සේ ආයෙත් අරමුණු රහිත බව තියෙනවා. ආයෙ ඒක ඒක ටික කාලයක් පවතිනවා. ඔන්න ආයෙ අරමුණු ටිකක් එනවා. ආයෙ ඒක අතහැරලා යනවා. ඉතින් මේ දෙක අතර සමහිත පවත්වන්නයි තියෙන්නේ. එමෙස් සවිනාස් දැන් වෙනසකට යනකොට හිතනවා මගේ හිත වෙනසකට යනවද මම ආයෙ මෙතින්ට වෙනවා කියලා ආයෙ හිත හදාගන්න වෙලාවලුත් තියෙනවා. වෙනසකට. වෙනසක් වෙනකොට ආයෙ හිතනවා මේ වෙනස් වෙනවා ආයෙ මම හිත හදා මෙතින්ට වෙනවා කියලා. අන්න හරි. එහෙමයි. එතකොට එහෙම වෙනකොට සවිනාස් දැන් මම මෙතන ඉන්නවා කියන මට්ටමට ආයෙ ආවොත් හරිද? ඔව් ආවොත් කියන්නේ ඒක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැන් ওই අවස්ථාවේදී අපි ඉන්නවා ඉන්නවා කියලා හරි මොකක් හරි කියලා මෙනෙහි කරනවා කියන්නේ අර ඉන්න මට්ටමට වඩා රළු බවක්. අරමුණක් නැහැනේ දැන් ඔතෙන්දී. අරමුණක් නැති වෙලාවේදී ඔන්න දැන් මම ඉන්නවා මම ඉන්නවා කියපුව ගමන් ඔන්න ආයේ අරමුණු අර තිබිච්ච එක නැති වුණා. කියන්නේ දැන් මම ඉක්ුත් ආවා, ඉන්නවකුත් ආවා. එතකොට මේ අර විතර්ක දැන් ওই මට්ටමේදී විතර්ක නැහැනේ. හිතේ සිතුවිලි නැහැ. හිතේ සිතුවිලි තියෙනවා තාම. ඒ අවස්ථාවේදී. ඒක තමයි. හිතේ එතෙන්ද සිතුවිලි තියෙන්න බෑ. දැන් සිතුවිලි නැති අවස්ථාවේ සිතුවිලි දාන්න යන්න එපා. අරමුණු නැහැනේ දැන් අරමුණකුත් නැහැ සිතුවිලිත් නැහැ. ඒ පැත්තේ හොඳට පවත්වන්න. ඊපස්සේ ආයෙ සිතුවිලි ආවත් ඒ එන්නේ නැති වෙලා යන්න. ඒ ඒකත් තේරුම් ගන්න දැන්. දැන් සිතුවිලි නැති ස්වභාවයක් තියෙනවා. බොහොම විවේක ස්වභාවයක් තියෙනවා. නිවිච්ච ස්වභාවයක් තියෙනවා. තියලා ඔන්න සිතුවිලි ටිකක් එනවා. මතුවෙනවා. මොනවා හරි හේතුවක් නිසා, Tamanට ඉස්සරහට කරන්න තියෙන වැඩක් නිසා, වෙච්ච දෙයක් නිසා, මොනවා හරි දෙයක් නිසා ඔන්න සිතුවිලි ටිකක් මතුවුණා. ඉතින් බලාගෙන ඉන්නවා. මොකුත් මේකට අහු වෙන්න යන්න එපා. මේ සිතුවිලි වලට අහු වෙන්න යන්න එපා බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලොම අපි අර අපි ඒකට මුකුත් උදව් කරන්නේ නැති හින්දා අපි අනුග්‍රහ කරන්නේ නැති හින්දා ඒගොල්ලොම ඇවිල්ලා ඒගොල්ලොම යනවා. ආයෙත් එන්නේ අර අරමුණු නැති බව. ඉතින් ආයෙන්න ටිකක් එනවා. ඉතින් ආයෙත් යන්න දෙනවා. ඉතින් ආයෙත් එන්නේ අරමුණු නැති බව. ඉතින් ඔහම තත්ත්වයක් තමයි පවත්න්න තියෙන්නේ. කලබල වෙන්න එපා. ඔය කියන මේ ඔය ඔය මට්ටම හොඳ මට්ටමක්. ඕක ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඔව් විදර්ශනාව කියන්නේ අරමුණු නැති ස්වභාවයේදී විදර්ශනාව ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන දැන් ඔය බොජ්ජංග ධර්ම ගැන විස්තර කරනකොට බුදුහාමුදුර කියන්නේ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති ඊළඟට විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති කියලා මේ බොජ්ජංග හත ගැනම බුදුරජාණන් වහන්සේ එකක් එකක් ගන්න විස්තර කරනවා. විස්තර කරනවා කියන්නේ කියලා දෙනවා. දැන් මේ ඉන්න මට්ටමේල විවේක අවස්ථාවක්. විවේකය කියන්නේ මේ හිත දැන් හොඳට තැම්පත් වෙලා. හිත දැන් හොඳට නිකන් එකලස් වෙලා තියෙන්නේ දැන්. විරාග විරාගය කියන්නේ මේ නොයල්මක් තියෙන. දැන් මෙතන දැන් අර කලින් තරම් රාග බරිත බවක් එහෙමනේ ඇලෙන ගතියක් මුකුත් නැහැ. දැන් මේ විරාගයක්. නොඇලී නොඇලීමක් තියෙන්නේ. දැන් මේ මෙතෙන්ට ආවනම් මේ කියන දේ තේරෙනවා. නොඇලීමක් තියෙන. ඊට නිරෝධ නිසා. දැන් මේ නිරෝධ ස්වභාවයෙන් දැන් මේ අරමුණු නැහැ. ආපු අරමුණු ටික ඔක්කොම දැන් ගිහිල්ලා, නිරුද්ධ වෙලා ගිහිල්ලා. නිරෝධ නිසිතම්. වස්සග්ග පරිණාමයෙන් කියන්නේ දැන් මෙතන තියෙන අතහරින ගතිය. දැන් ආයි ආවත් ඒක අල්ලගන්න යන්නේ නැහැ. අතහැරලා දානවා. මොකද දන්නවා මේ ඉන්නේ මේ මාව රවට්ටන්න ඉන්නේ. එමන වැඩක් නැහැ. ඉතින් අල්ල වැඩක් නැහැ. එන්න යන්න. එන තරමක් එන්නේ මේ ඇවිල්ලා යන්න. ඉතින් මොකද මේවා ඇවිල්ලා මේ රඳන්නේ මම ඉන්න කිව්වොත් මම ඒකේ අභිරමණය කරොත් මම ඒ අරමුණු වලට බැසගත්තොත් තමයි ඒගොල්ලෝ නැවතිලා ඉන්නේ. ඉතින් මට පුළුවන් නම් ඒ එන අරමුණු දෙහා උපේක්ෂා වෙන්න ඒ අරමුණු මගේ කරගන්න නැතුව මගේ නොවේයි කරගන්න. මේ මේ හේතුඵල නිසා හටගත් දෙයක්. මේවා මේ මොන හරි නිකන් හිස් දෙයක්, බොල් දෙයක් කියලා අර ඒ නිස්සාරත්වයේ තේරුම් අරගන්න පුළුවන් නම් ඒගොල්ලොම ඇවිල්ලා ඒගොල්ලොම යනවා. ආයෙත් අර විවේක පැත්තට එන්නේ. ඒතර එතකොට මෙතෙන්දි භාවනාව වෙන්නේ විපස්සනා වෙන්නේ ඒ විවේක නිස්සිතව අන්න සතිය වඩනවා. විවේක නිස්සිතව මේ මේ ධම්මවිචේ වඩනවා. ඔය ඔය කතා කරන්නේ බොජ්ජංග අවස්ථාවන්. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මේක මේක මේ මේ කලබල කරගත්තොත් අර විවේකේ කැඩෙනවා. මේ මේ අපි කතා කරන්නේ බොහොම මධ්‍යස්ත නිවිච්ච කෙලෙසුන්ගෙන් තොර නිදහස් මට්ටමක්. ඒක අපි කලම්බ ගන්න ඕනේ නැහැ. ඒක අතිධාවනයකට යන්න ඕනේ මේක විතර්ක කරන්න ඕනේ මේක සම්මර්ෂණය කරන්න ඕනේ කියලා අතිධාවනයට යන්නත් බෑ. මේ වහන මධ්‍යස්ථ බවක් තියෙන්නේ. මේ නියුට්‍රල් එකේ ඉන්නේ. ගෑස් පුච්ච ගන්න යන්න එපා. මේ අවස්ථාවේදී. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මා ආස්වාස් ප්‍රාස්වාස් භාවනාව කරන අතරතුරේ මාහට හුස්ම ගන්නා විට ඊතා කෙටි හුස්ම රැල්ලක් හුස්ම හෙළන විට දිග හුස්ම රැල්ලකුත් දැනෙන බව දන්නොමි. ඉන් එහා කිසිවක් නොදැනේ. ඉන් එහා දැනගන්න උත්සාහවත් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ තව එහාට දැනෙයි. දැන් කියන්නේ තාම පොඩ්ඩයි දැනලා තියෙන්නේ. තව තව යෝක යෙදෙන්න. එතකොට මේ දිග ඒවා වෙනස් වෙන්නේ කොහොමද? කොට ඒවා වෙනස් වෙන්නේ කොහොමද? ඊළඟට උණුසුම් ගති දැනෙන්නේ කොහොමද? වෙනස් ගති දැනෙන්නේ කොහොමද? ආස්වාසේ ප්‍රස්වාසයෙන් වෙන් කරගන්නේ කොහොමද? ඊළඟට ආස්වාසය පටන් ගන්න හරිය කොහොමද මැද කොහොමද අග කොහොමද ඔය ඔක්කොම ටික දැනගන්න ඕනේ. ඉතින් ඒක තව තව ඉස්සරහට තියෙන වැඩ ටිකක් තව යන්නයි තියෙන්නේ. වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා කකුල කැඩී ආබාධිත තත්වයෙන් පසුව නායක බැවින් මාහට හැකි අවස්ථාවක පහත් ආසනයක හිඳමින් හා අපහසු අවස්ථාවක බිමාසුන් ගනිමින්ද මාරුවේ මාරුවට මෙසේ ආනාපාන සතිය හෝ යම් විදර්ශනා භාවනාවක යෙදීමෙන් භාවනාවේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට බැරිද එසේ හැකි විදිහකට ඉඳීම සුදුසුද? ඒක දෙවෙනි කොටස භාවනාවේ යෙදෙන අවස්ථාවේදී බොහෝ දුරට මගේ හිස, බෙල්ල, පපුව සහ පිට තදවීම සිදු වෙනවා. ඒ අවස්ථාවවලදී තද ආපාසු සත්වයකට පත් වෙනවා. මේට සහනදායි පිළිතුරක් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව අයදිමි. ඇතරම මේ කිසිම يعني ආසනයේ සකස් කරගන්න අර ආසනයෙන් තමන් ඉන්න يعني ආසනයෙන් කියන්නේ ඉරියව්වෙන් ඉරියව්ව වෙනස් කරද්දී තමන් සතියෙන් කරන්න මේ ඉරියව් අපි හිතමු එක එක ඉරියව්වක ඉඳලා යම්සි එකලසක් හදාගත්තා. යම්සේ එකඟ බවක් හදාගත්තා. ඊළඟ ඉරියව්වට යනකොට පුළුවන් තරම් මේකෙන් අර හදාගත්ත එකලස සම්පූර්ණයෙන්ම වැටෙන්න දෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න දෙන්නේ නැතුව ඊළඟ ආසනයට යන්න. එතකොට අර මේකෙන් ගත්ත ප්‍රතිඵලයත් එක තමයි මෙතෙන්ට යන්නේ. ඊළඟට දැන් මේ සමහර වෙලාවට Tamanට පුළුවන් ආසනේම සකස් කරගන්න ආසනේම යම් යම් මේ පොඩි පොඩි සුළු වෙනස්කම් කරගන්න තම සමහරට බලන්න පොඩ්ඩක් හේතු වෙලා වගේ බලන්න දැන් මොකද Taman මොකද අනතුරකට භාජනය වෙච්ච වෙලා තියෙනවනේ ඒ නිසා බලන්න කය කියන්නේ ඉන්න ආසනය පොඩ්ඩක් මේ හේතු වෙන ගතිය වැඩි කරලා වගේ හදා ගන්න පුළුවන්. එතකොට අර වක් වෙන අපේ ටිකක් වෙලා යනකොට බෙල්ල නැමිලා සම්පූර්ණයෙන් ඔහොම කඩන් වැටෙන ස්වභාවය නවත්තන්න පුළුවන් අපි ඉන්න ආසනේ චුට්ටක් පිටිපස්සට බරනම්. ඊළඟට අර දෙපැත්තෙන් මොන හරි දෙකක් ගහගන්න. එතකොට දෙපැත්තට යන්නෙත් නැහැ. ඔය වගේ ඉන්න ආසනයම පොඩ්ඩක් එහෙම කළා ඉතින් තමන්ගේ දැන්ට තියෙන මේ වර්තමාන ශරීරයට ගැළපෙන විදිහට හදාගන්න වෙනවා ඉතින්. තමන්ම තමයි ඒකට මේ මේ පරීක්ෂා කරලා බලන්න වෙන්නේ. අන්තිම ප්‍රශ්නේ ඒක නියං භාවනා අත්දැකීමම නෙමෙයි කරුණු පහදලි කර ගැනීමක් වගේ අපේ මූලික අරමුණ යුත්තේ සතර අපායන් සදාට මිදීමයි. එසේනම් සෝවාන් ඵලය ලබා ගැනීමයි. බුද්ධ කාලයේ සියලු දෙනා ධර්ම ශ්‍රවණයෙන් සෝවාන් ඵලය ලබා ගත්තා නේද? ආනාපාන සතිය සක්මන් භාවනාව යන සමත භාවනාව නේද? නමුත් මාර්ගඵල ලබා ගැනීම සඳහා විදර්ශනාව භාවනාව වැඩි යුතු නේද? ඒ සඳහා සමත භාවනාව සම්පූර්ණ කරගෙනම විදර්ශනාව වැඩි යුතුමද? මක්නිසාදයක් සමතේ පූර්ණ වන විට හුස්ම සමතේ පූර්ණ වන විටම විබීමට ප්‍රථම අපේ ජීවිතය අවසන් වුවොත් නිසි ප්‍රතිඵලයක් ලබාගත නොහැකි නේද? ඔව් ඇත්තටම මේ අපි සමතේ පූර්ණ කරන්න යන්නේ නම් නැහැ. සමහර ගුරුවරු ඇත්තටම කියනවා මේ කියන්නේ සමතේත් සෑහෙන ප්‍රදේශයකට යා යුතුයි කියලා. නමුත් විශේෂයෙන් ওই මහාසී භාවනා ක්‍රමයේදී එහෙම මේ මහාසී සයඩෝ ස්වාමින් වහන්සේ මේ උපචාර සමාධියක් කියන මට්ටම පවා මේ විපස්සනාවට ප්‍රමාණවත් බව කියලා තියෙනවා. ඒ නිසා අපි වර්තමානයේදී දැන් අපි નિસරණ වනයේදී සාමාන්‍යයෙන් ඔය උපචාර මට්ටමකට හිත ආවනම් ඊළඟට අපි විදර්ශනාවට දාගන්න උත්සාහවත් වෙනවා. ඊට එහාට තියෙන ඔය අර්පණා මට්ටම් වලට ධ්‍යාන මට්ටම් වලට යන යන තරම් දුරකට යන්නේ නැහැ. මොකද කියන්නේ උපචාර මට්ටමක් කියන්නේ දැන් අද විස්තර කරා වගේ අර හොඳට මේ හුස්ම රැලි අපි තුමු 100ක් 150ක් 200ක් හොඳට ඒ අරමුණේම තියෙනවා. ඊළඟට Tamanට ආස්වාස ප්‍රස්වාසද මේ ආස්වාසයද මේ ප්‍රස්වාසයද කියලා වෙනස වෙන් කරගන්න බැරි තරමට හොඳට හිත එකඟ වෙලා ඒ සංඥාව අයින් වෙලා. ඒ අන්න ඒ වගේ හොඳ මට්ටමක් තමයි ඇත්තටම මේ උපචාරය කියලා කියන්නේ. උපචාර සමාධිය කියලා කියන්නේ. ඒක ඇත්තටම හොඳට ප්‍රගුණ කරාට පස්සේ ඒ తত্ত্বය හොඳට තහවුරු කරගත්තට පස්සේ අන්න ඒ එකඟ වෙච්ච හිත විපස්සනාවට දාන්න පුළුවන්. විපස්සනාව සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන කතා කරන මට්ටම අද ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අදත් අපිට ඔප්පුනානේ දැන් මෙතන ඉන්නත් යෝගීනුත් අදත් පෙන්눔 කළා ඒ මට්ටමට ඇවිල්ලා ඉන්නයි ඉන්නවා. ඉතින් අය ඉතින් ඒ මට්ටමට ආවට පස්සේ විපස්සනාවට හැරෙනවා. විපස්සනාවට හැරුණාට පස්සේ ඉතින් ඒ හරහා ඉතින් Tamanට උමනා කරන විදිහට මේ ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන යන පාරක් තමයි තියෙන්නේ. එතකොට ඉතින් අර දැන් මුලින්ම අහලා තියෙන මේ බුද්ධ කාලයේදී ධර්ම දේශනාවකට සවන් දීමෙන් සෝවාන් වුණා කියන එක. ඕක ඉතින් ටිකක් මේ බහුලව අහන ප්‍රශ්නයක්. ඔතෙන්දී ඇත්තටම වෙන්නේ අපි මේ භාවනාවන් වඩලා විවිධාකාර ක්‍රියාවන්හි යෙදিলা අපේ හිතේ කෙලෙස් මට්ටම් අඩු වෙන්න ඕනේ. ඊළඟට හිතේ එකඟ බවක් වැඩි වෙන්න ඕනේ. සතිය සමාධිය වගේ කියන ගුණධර්මයන් වැඩෙන්න ඕනේ. වැඩුණාට පස්සේ අපි දුමු හොඳට එකඟ වෙච්ච හිතකින් හොඳට විපස්සනාවට හොඳට බර වෙච්ච අනිත්‍ය දුක්ඛනාත්ම ගැන හොඳට කියවෙන හොඳ බණපදයක් අහනවා. අන්න එතෙන්දී අර තමන් මේ මේ තාක් ප්‍රගුණ කරගත්ත සියලු ශක්තිය අර බණ අහන වෙලාවේදී ඔන්න එක් රැස් වෙලා එනවා. ඒක රාශී වෙලා එනවා. ගැළපිලා එනවා. අන්න හොඳට ඒ අවස්ථාවේදී සමන්ගේ හිතේ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ හොඳ සමබර බවක් ඇති වුණා නම් ඔන්න එතෙන්දී අපි හිතමු යම් මාර්ග ඥාන වලටපත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඉතින් ආසන්න හේතු වශයෙන් කෙනෙක් කිව්වොත් මේ බනහලයි නිවන් දැක්ක කියලා ඒකේ වරදකුත් නැහැ. නමුත් ඒ තැනත්තා දන්නවා මේ බනහපු පළියටම නෙමෙයි මේක උනේ. මේ මෙතෙක් කාලයක් මම කරපු දෙයක් තියෙනවා. මෙතෙක් කාලයක් මම වඩපු දහමක් තියෙනවා. මෙතෙක් කාලයක් මම සත්පුරුෂයන් ඇසුරු කරා. මෙතෙක් කාලයන් මම සීලයක් රැක්කා. මෙතෙක් කාලයක් මම මේ භාවනා කටයුත්තක යෙදුණා. මේ මෙච්චරට මම මහන්සි වුණා කියලා එයාට කියන්න එයා ආපු මේ පාරක් තියෙනවා. ඒ පාරේ අන්තිම ඉලක්කයට තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ඉලක්කය ඉතින් එක එක කොටසින් එක කියන්නේ බණ අහම් බණ අහනවා කියන ධර්ම ශ්‍රවණය කියන ඒ අන්තිම පුරුක එතනින් ගියා. ඉතින් වගේ අපිට මේ අපි මේ අපි කතා කරන මට්ටම මොන මොන අවස්ථාවවලදී සිද්ධ වෙනවාද කියලා නිශ්චිතව කියන්න බෑ. සමහරවිට කෙනෙක් මේ සක්මන් භාවනාවේ යෙදෙද්දී ওই තත්ත්වයට එන්න පුළුවන්. සමහර කෙනෙක් පරයන්ක භාවනාවේ යෙදෙද්දී ওই සත්ත්වයට එන්න පුළුවන්. තව කෙනෙක් බණ කියද්දී ඔය දේ වෙන්න පුළුවන්. තව කෙනෙක් බණ අහද්දී ඔය දේ වෙන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ විමුක්තායතන කියලා විමුක්තායතන මට මතක විදිහට පහක් හෝ හයක් දේශනා කරනවා. ඉතින් ඔය කොයි දෙයින් උනත් මේ මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. හිත විමුක්ත වෙන්න පුළුවන්. ඉතින් අපි ඉතින් මේකෙන් වෙලා තියෙන්නේ දැන් ඇයි වෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්න කර කර ඉන්නවා කියන්නේ අපේ නිකන් අර කල යුතු දේ පැත්තක තියලා අපි මේ සරල නැත්නම් ලේසි ක්‍රම වලට යනවා කියන එක. ඒක නෙමෙයි අපි කොහොමත් කරන්න තියෙන්නේ අපේ හිතේ තියෙන යම් ගුණධර්ම විශේෂයන්. ඒ ටික වඩා ගන්නම ඕන. දැන් ඔය මහා පරිනිබ්බාන සූත්‍රය එහෙම බුදුරජාණන්සේ අවධාරණය කරනවා විශේෂයෙන්ම මේ පරිනිර්වාණයට ආසන්න අවස්ථාවේදී මහණෙනි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩන්න නැවත නැවත කියනවා. ඒ කියන්නේ ඉතින් මෙතන කලයුතු යමක් තියෙනවා කියන එක අපි තේරුම් ගත යුතුයි. එහෙම නැතුව ඉතින් අපි වැඳ වැඳ හිටියේ පමණින් මේක සිද්ධ වෙන්නේ ඉතින් අපි මේ භාවනාවක් කරනවා කියන්නේ ඉතින් මේ මේ කල යුතු දෙයට අවතීර්ණ වෙලා. කල යුතු දේ බහැලා වැඩ දැන්. ඒ බහැලා කල යුතු දේ ප්‍රායෝගිකව අපි පුහුණු කළ යුතු දේ පුහුණු කළ යුතුමයි. දැන් බලන්න මේ ආස්වාද ප්‍රසආසයක හිත තියාගන්න පුළුවන්ද? Tamange හිත වෙන වෙන තැන්වල යනවා කියන්නේ ඉතින් ඒ එකඟ බව තාම ඇති වෙලා නැහැ. ඒකාග්‍රතාවය කියන එක නැහැ. සමාධියක් කියන එක නැහැ. එහෙම නැත්නම් සතිය කියන එක නැහැ. ඉතින් මේ මේ ගුණ ධර්ම වැඩෙන්නේ නැතුව සත්‍තිස් බෝධිපාක්ෂි ධර්මයක් වැඩෙන්නේ නැහැ. එතකොට ඉතින් අපි බණ අහපු ගමන් අරක බලාපොරොත්තු වෙනවා නම් ඔය මට්ටමේදී ඉතින් වැරදි. ඒ නිසා තේරුම් ගන්න මෙතෙන්දී අපි යා යුතු ප්‍රායෝගික මාර්ගයක් තියෙනවා. ප්‍රායෝගික මට්ටමක් තියෙනවා. ඒක තමයි අපි මේ වඩන්නේ. ඒක ප්‍රායෝගිකව අදටත් තියෙනවා ඉතින්. ඒක ප්‍රායෝගිකව අදටත් වඩන පිරිස ඉන්නවා. මෙතනමත් මේ දැන් මේ පිරිසත් වඩනවා. ඉතින් මේ පාරට එකතු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳයි ලිඛිත ප්‍රශ්න අවසන් වෙලා තියෙනවා. තව කාට හරි දැන් විනාඩි 5 විනාඩි 15ක් වගේ අමතරවත් ගත වෙලා තිනවා. ඒත් කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්ද මෑණියන් වහන්සේගෙන්ද අවසරයි. මම ගෙදර වැඩ කරන වෙලාවේ සතිමත්ව වැඩ කරනවා. ඒ ඉන්න අවස්ථාවේදී ටික සතිමත්ව ඉන්න මොහොතේදී හැමදේම අමතක වීමක් වෙලා යනවා. කිසි දෙයක් දැනෙන්නේ නැති ස්වභාවයකටපත් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ආයි අනිත් සුපරිදි සුපරිදි වරුදි යථා තත්ත්වයට මං ආයි වැඩ කරන තැනට එනවා. එහෙම සැරින් සැරේ මට සිදු වෙනවා. අද සක්මන් භාවනාව කරන විට මම ඔසවනවා තබනවා කියලා මේ මෙනෙහි කරමින් සක්මන් භාවනාව කරා. ඒ අවස්ථාවේදී ටිකක් වෙලා යනකොට මගේ කකුලට සීතල උණුසුම සිසිල දැනුණා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මගේ ඇඟම මේ බරගතියකුත් බරගතියක් දැනෙනවා. ඊට පස්සේ ටිකක් මෙනෙහි කරගෙන යනකොට මගේ හුස්ම රැල්ල උඩුතොලේ මම වෙනදා එහෙම දැනුන්නේ නැහැ. මේ ඉස්සදාම උඩුතලයට වැදුනේ වේගෙ වැඩි වුණා. පස්සේ ටික ටික ටික ටික සිහින්වම ගියා. හුස්ම රැල්ල දැනෙන්නේ නැති ස්වභාවයකට වගේපත් වුණා. ඊට පස්සේ මම පරියංක භාවනාව කරන්න ඉඳගත්තා. ටික වෙලාවක් භාවනා කරනකොට ආයෙත් මම දැන් මෙතන ඉඳගත්තා. දැන් මගේ මම මෙහෙම ඉඳගෙන ඉන්නේ කියලා මෙනෙහි කරා. මම පොඩ්ඩ විනාඩි දෙක තුනක් මෙනෙහි කරා. මම මගේ ශරීරයේ දිහා මගේ හිත යොමු කරා. එතකොට ටික වෙලාවක යනකොට මුළු ශරීරයේම රෝදයක් වගේ කැරකෙනවා වගේ මට දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම එහෙ අරමුණ අමතක කරා. අමතක කරලා නැවත භාවනා කරන්න සිත යොමු කරා. ඊට පස්සේ නැවතත් ආයි හුස්ම රැල්ල ටිකක් දුර වේගෙන් ගියා. ඊට පස්සේ ආයි සිහින් වීගෙනම නැවතපත් වෙනවා. මේ මේ දැඩ වැඩියෙන් දිනු කරගන්න ස්වාමින් වහන්සේගේ උපදේශ පතමිම. නෑ ඒ කියන්නේ විවිධාකාර දේවල් ඔය කියන්නේ නිරූපණ අපිට අහු වෙනවා. ඕවා ඔස්සේ යන්න එපා. ඒ කියන්නේ ඕවා ඕවායලා නිකන් හම්බ වෙන මග සලකුණු විතරයි. ඊළඟට අර ආනාපානයේදී දැන් ආනාපාන සතියට හිත ගියාට පස්සේ හොඳට හිත සියුම් වුණා නම් ඒ தත්ත්වේ පවත්වන්න උත්සාහ කරන්න. දැන් අර තමන්ට වෙන වෙන දැන් අර කිව්වේ මොකද්ද කැරකෙනවා වගේ දැනුණා. ඒවා ඒ වස්සේ වැඩියම යන්න එපා. දැන් ඉස්සෙල්ලා පොඩ්ඩක් හිත හිතට උමනා කරන අර මොකක්ද ඒ කියන්නේ මේ මූල කර්මස්ථානයේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. මූල කර්මස්ථානයේ කියන්නේ ආනාපාන සතියනේ දැන් කරන්නේ. ඒකේ හොඳට හිත මේ තැම්පත් වෙන්න ඉඩ දෙන්න. සියුම් වුණාට පස්සේ ඒත් කලබල කරගන්න එපා. දැන් හොඳට සියුම් වෙන්නේ අපි තුන් විනාඩි 45ක් ගත වුණාට පස්සේ නම් තව ඉන්න. ඒ සියුම් මට්ටම පවත්වන්න. තේරෙනවද? සියුම් මට්ටම තව පවත්තන්න. සියුම් මට්ටම හොඳට එතකොට තහවුරු වෙනවා. සියුම් මට්ටමත් ගිහිල්ලා දැන් හුස්ම ගන්නවද හෙලනවද කියලා තේරෙන්නේ නැති තරමට මේ දෙක වෙන් කරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවද? ඔව් එහෙම වෙනවා. එතකොට කිසි දෙයක් දැනෙන්නේ නැතුව තත්ත්වයටපත් වෙනවා. එතෙන්දී නිින්ද යන්න දෙන්න එපා. දැන් ඒක මිට කලිනුත් කිව්වේ. එතෙන්දී නිින්ද යන්න දෙන්න එපා. එතෙන්දී නිදා ගන්න දුන්නොත් ඉතින් අපි පරාදයි. ඒ හින්දා කැරගෙන වගේ ගැතියක් හැදෙනවා. නෑ ඒක තාම තව හුරු කරන්න. එතකොට කැරකිලි නතර වෙයි. ඒ කියන්නේ හුඟක් එතෙන්දී හුඟක් හිත මේ මේ හරියට මේ තදින් තියන් ඉන්නවද? මේ හරියේ. ඉස්සරහ හරියේ. තද කරන් ඉන්නවද? හුස්ම රැද රැදෙන්නේ නා උඩුතොලේ. තද කරගෙන ඉන්නවා ටිකක් අර අත් එහෙම නෑ මොකද දැන් අපි ඔය කියන්නේ හුඟක් ආතතියක් යදුවොත් අමාරුයි. ඔය හරියට එනකොට බොහොම නිකන් හුලං රැල්ල වගේම වෙලා ඉන්න ඕනේ. කියන්නේ කයත් හොඳට සහැල්ලු ගතියක් තියෙන්න ඕනේ. මේක මේ નિરાයාසයෙන් වෙන්න ඉඩ අරින්න ඕනේ. අපි මේ හරියට ඇඟ තද කරගෙන කිටි ගහගෙන හිටියොත් හරියන්නේ නැහැ. බොහොම නිකන් සියුම්ම නිකන් පාවෙන ගත්තෙන් කයට කයටත් සහැල්ලු බව දැනෙන්න ඕන. හුස්ම රැල්ලත් බොහොම සියුම් වෙනවා. තමනුත් බොහොම සියුම්ම ඒ දිහා බලන් ඉන්නවා. බලන්න පොඩ ඉරියව්වේ පොඩි පොඩි මේ වෙනස්කම් කරලා බලන්න. Taman නිකන් තද කරගෙන කොහරි ඉන්නවා නම් තමන් බල කරගෙන හිත හිර කරගෙන ඉන්නවා නම් මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ කැරකෙන්න ගන්න ඉඩ තියෙනවා. මොකද එහෙම එපා. ඒ කියන්නේ මේ දැනෙන දේ හොඳට සැහැල්ලුවෙන් බවත්තන්න. දැන් දැන් තමන් ඇවිල්ලා තින්නේ වීරය හරහා. වීරය වැඩි කරගෙන මෙතෙන්ට ඇවිල්ලා තිනවා. දැන් බලන්න වීරය වීරය අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාන්න. වීරය ටිකක් අඩු කළා මේ එකඟ බව හදාගෙන ඉන්න. කියන එක තේරෙව නේද? ඔව්. වීරය ඒ කියන්නේ ඕන්ට වඩා බල කළා හිර කළා කිරගෙන එන්නේ නැතුව බොහොම සියුම්ම දැන් දැන් තමට තේරලා තියෙනවනේ ක්‍රමේ. ඒක දැන් බොහොම සියුම්ම වැඩි වීරයක් යොදන්න නැතුව මෙතෙන්ට මේ හරිය හිත පාත්තගෙන ඉන්නවා. ආස්වාස් ප්‍රසආසය හොඳට හිත පාත්තගෙන ඉන්නවා. ඌමනා පමණට විතරක් වීරය කරනවා. තද කරන්න යන්නේ මේ ඇඟ දරදඩු කරන්න යන්නේ ඊළඟට ඔහොම ඉන්නකොට දැන් ආස්වාද ප්‍රසආසයේ වෙනස්කමක් දැනෙන්නේ නැතු වෙනවා. ඒ තමන් ඇලමොලම නැතු හොඳට කලබල නොවි ඉන්නවා. එතෙන්දිත් ඔන්න ඔය හරියට ඕන නිින්ද යන්න ඉඩ තියෙනවා. එතන නිින්ද යන්නේ නැතුව එතනත් පවත්වන්න ඕනේ. ඔව් ස්වාමී. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම කරද දැන් අපි දැන් පල්ලෙහාට එනවනේ දැන් ආන සක්මන් භාවනා කරලා ටික දුරක් එනකොටත් ඒ තිබුණු தත්ත්වේම තියෙනවා. ඔව් ඒක අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් තමන් සක්මන් භාවනාවේදී ගත්ත යම් ගැම්මක් තියෙනවා නම් ඒ ගැම්ම පරයන්ක භාවනාවට ටිකක් දුරට යනකම් අරකේ ප්‍රතිඵලයනේ. ඒක මෙතෙන්ට ගේන්න ඕන. එතකොට මේකත් එක තමයි මේ පටන් ගන්න. එතකොට මේකේ ගත්ත ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒක අනිත් එකට ගන්නත් ඕන. නැත්තම් අපි සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්ම වෙනවනේ. ඒ ඒ ගැම්ම එහෙමම තියෙන්න ඕන. මේක කිසි වරදක් නැහැ. හොඳයි හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනා කරනකොට සිතුවිලි එන්න ඉස්සෙල්ලත් හුස්ම රැලි වාර 3ක් විතර බැලීමට පුළුවන් වුණා. පසුවත් මේ වාර කිහිපයක් බැලීමට පුළුවන් වුණා. ඊට පස්සේ සක්මන් භාවනාව කරද්දී ඇවිදගෙන යද්දී අර වැලි පෑගෙනකොට විලුඹට ඒක හොඳින් කාවැදීමට වැදුනා. ඒ කියන්නේ එතන හොඳින් වැලි වැදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අර සෙවන තියෙන තැන් සෙවනට යද්දි වගේ සීතල දැනෙන්න පටන් ගත්තා. අවුවට යද්දි උණුසුමක් දැනෙන්න පටන් ගත්තා. වර්ධන්නේ ඔහොම කරගෙන යන්න. يعني තව බලන්න මේ පරයන්ක භාවනාවේදී බලන්න ඉඳගෙන කරන භාවනාවේදී බලන්න දැන් හුස්ම රැලි තුනක් නේ දැන් Tamanට දැමුනේ. ඕක හතරක් කරන්න බලන්න. ඊළඟට පාර පහක් කරන්න බලන්න. ඔය වගේ පොඩ පොඩ පොඩ පොඩ ඉස්සරහට යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. එහෙනම් අපි පැයකුත් විනාඩි 20ක වගේ ප්‍රමාණයක් ධර්ම සාකච්ඡාවේ යෙදලා තිනවා. ඉතින් අපිට ඊළඟට නැවතත් හතරට අපි ධර්ම දේශනාවක් සඳහා සූදානම් වෙනවා. ඊළඟට ධර්ම සාකච්ඡාව. ඊළඟට දැන් දැන් තියෙන්නේ සක්මන් භාවනාවක් සඳහායි කට්ටියට සූදානම් වෙන්න තියෙන්නේ. ඉතින් සියලු දෙනාම අද දවස භාවනාමය කුසලයක් ඉෂ්ට කරගන්න උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා